හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි හැමදෙනාම මේ තම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදී සති ඉරිදා දිනයන්නේ පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ අගෝස්තු මාසයේ 11 වෙනිදා ඉතින් අද දවසේදීත් අපි මේ පසුගිය කාලේ පුරා පවත්වාගෙන එන දීඝනිකායේ සූත්‍ර දේශනා සාකච්ඡාවටයි වෙන්නේ ඉතින් තම ගෞරවයෙන් සත්‍යීතුමා ආරාධනා කරනවා සත්‍යීතුමානි අද දවසේදී අපි තවත් සූත්‍ර දේශනාවකට සම්බන්ධලා සාකච්ඡාවකට ලැබෙමු. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි තථාගතයන් වහන්සේට নমස්කාර කරමු. අප්‍රමාණ වූ ගෞරවයෙන් කෘතඥතා පූර්වකව. පසුගිය සතිය අපි සාකච්ඡා කළ ප්‍රතිගානක්ම පොට්ටපාද සූත්‍රය ඊළඟ සුබ සූත්‍රයට යන්න කලින් මේ පුට්ටපාද සූත්‍රයට අනුකූලව තියෙන තවත් සූත්‍රයක් අනුකූලව කියන්නේ ඒකත් එක්ක සාකච්ඡා කරන්නට පිළිවන් සූත්‍රයක් අහතිසාරිපුත් සූත්‍ර. මොකද මේ පුට්ටපාද ඇත්තගේ මිත්‍රයා එයා පැවිද්දිලා ගන්න. ඒ පැවිද්දට කලින් ගොක් පැවිදි අවස්ථාවල පැවිදි භික්ෂුවක් හැටියට පැවිදි වෙලා ඉඳලා තියෙනවා කියලා සාමාන්‍යයෙන් කියන්නේ මේ සූත්‍රයේ අංගුත්තර නිකායේ හත්වෙනි කොටසේ තියෙන අපි ඉගෙන ඩිංගක් අවධානය යොමු කරමු ඒක හොඳයි. පසුබෑම් තියෙන වානං කාට හෝ ඒව ගැන වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් වෙනවා. ගැඹුරු සූත්‍රයක් දිග ටික කතා කළ නිසා මේ සූත්‍රය නොගඹුරුයි කියන්න බෑ නමුත් අපිට ඔළුවට ලේසියෙන් යන්න පුළුවන් තත්වයක තියෙන්නේ. මගේ වන්දනීය ගුරුතුමේ කරුණු හතරක් කියලා දුන්නා. ඒ ටිකත් මතක් කරමු. ඔක්කොටම කලින් අපිට තියෙන්න ඕනේ කීවා ආත්ම විශ්වාසය කියන එක. හතරක් තියෙනවා එකෙන් එකක් ආත්ම විශ්වාසය. ඒ ආත්ම විශ්වාසය කියන්නේ මට මේ කරන්න පුළුවන් කියලා හිතෙන්න ඕන. මට මේක බෑ කියලා හිතන්න හොඳ මම මේ தත්ත්ව මේ தත්ත්ව මේ தත්ත්ව මේ தත්ත්ව කියලා සමාජ සංස්කෘතිමය අංගයන්ගෙන් හිරේ වැටලා ඉන්න ඕනේ දෙවෙනි එක ආත්ම තෘප්තිය එතන ආත්ම තෘප්තිය කියලා උන්වහන්සේ කිව්වේ බුදුහාමුදුරනේ හොඳේ අන්තිම කුස්තුමන් කිව්වේ මට ආධ්‍යාත්මික සම්තුෂ්ටියකටපත් වෙන්න පුළුවන් මට ඉහෙළම ඉහෙළම ඉහෙළම ගුරුවරයෙක් ලැබිලා තියෙනවා බුදුරජාන් වහන්සේ. උන්වහන්සේ වෙත මං මගේ ශ්‍රද්ධාව පිරිනමලා තියෙන කියන්නේ උන්වහන්සේ කියන දේකට අහුම්කම් දෙන්න මං කැමැති. ඊළඟට ඒ ආත්ම සම්පූර්ණිය දෙවෙනි එක තමයි මට ලැබිලා ඇති මනුෂ්‍යාත්ම භාවය අන්ධ එකක් නෙවෙයි බිහිවි එකක් නෙවෙයි ගුළු එකක් නෙවෙයි අංග විකල එකක් නෙවෙයි මන්ද බුද්ධික එකක් නෙවෙයි ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය. සත්තන්ට පුදු කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි වීම. තියෙනවා අපිට. තර්ක කරලා නැtei කියලා හදා හදා ගන්න එපා. ඒ දෙවෙනි එක. ආත්ම විශ්වාසය ආත්ම සම්පූර්ණ ඊළඟට ආත්ම පරිත්‍යාගයක් තියෙනවා. මගේ කාලයයි මගේ ශ්‍රමයයි මම වියදම් කරන්න ඕන ආධ්‍යාත්මික ගවේෂණ උදෙසා. බුදුරජාණන් වහන්සේ කිව් දේ තේරුම් ගන්නට කාලයයි ශ්‍රමයයි වියදම් කරන්න ඕන. මහන්සි වෙන්න මගේ මේ පැවැත්ම තුල තියෙන මේ පුඤ්ජේ මේ පොතේ කියන රූපත්වයේ වින්දන මතක සිටිවිලි සහ විඥාන ස්වરૂපය තේරුම් ගන්නට කවුද මේ අහවලා කියලා මට ඉන්නේ කියලා. කවුද මේ කියලා හොයාගන්න වේදම් කරන්න ඕන කාලයයි ශ්‍රමයයි. ඒ තමයි ආත්ම පරිත්‍යාගය කියලා කියන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවර සීල ඔක්කොම එනවා ඒකට. මට සෑහෙන ශක්තිය කොටස පරිත්‍යාග කරන්න වෙනවා. හතරවෙනි එක ආත්ම අවබෝධය එනවා එතකොට. ආත්ම අවබෝධය කියන්නේ මං හංගන තැන් පවා මං තේරුම් ගන්න මගේ ගතිගුණ පවා මා තේරුම් ගන්න අර අප කියන හැමතිස්සෙම මා මටම මගේ ඇත්ත කියා ගන්න එතකොට ඒ හතර ආත්ම විශ්වාසය ආත්ම සම්තුප්තිය ආත්ම පරිත්‍යාගය ආත්ම අවබෝධය කියන එක. ඒක හොඳ දෙයක් තේරුම් ගන්න. අත්තිසාර පුත්තු සූත්‍රයේ මෙගදායිදී සිද්ධ වෙන දෙයක්. ඒවම් මේ සුතං ආමිසින් මෙසේ අසන ලදී ඒකං සම්යං එක් කාලයක භගවා භාග්‍යතුන් වහන්සේ ඒ සිද්ධාර්ථ ගෞතම ආනන්ද වහන්සේ බාරාණසියෙන් විහෙරති වාරාණසී නගරයේ වැඩ ඉන්න කාලේ ඍෂිපතනේ මෙගදායි ඒ වන උද්‍යානයේ වැඩ ඉන්න. තේන කෝපන සමයේන ඒ කාලේ සම්බහුලා තේරා භික්ෂු වැඩිහිටි භික්ෂූන් කියන්නේ අප නම් වලින් දාන සාරිපුත්ත මුග්ගාලන මහා කාශ්‍යප මහා කුට්ටිතානන්ද ගුත්තමයන් සම්බහුලා තේරාබිකු පච්චාබත්තම් පින්ඩපාත පටික්කන්තා පින්ඩපාතේ ආවර කරලා දානේ ආවර කරලා දානෙන් පස්සේ දවල් දානෙන් පස්සේ මණ්ඩල මාලේ sannisinna සැරැස්සීම් සාල්ලේ ආවේ නැත් එකතු වෙන තැන වැඩිලා sannipathita එක කවුරුත් එකතු වෙලා අභිධම්ම කතං කතෙන්ති ගැඹුරු ධර්ම කාරණා ගැන සාකච්ඡා කරා තත්ත්‍රසුදං ආයස්මා චිත්තෝ හත්ති සාරිපුත්තු. ඔය පොට්ටපාදත් එක්ක බුදුහාම හම්බෙන්න ආයෙත් ගියේ එක්කෙනා. දැන් මේක අර්ථකථා වගේ කියන්නේ අවසාන වතාවටලු පොට්ටපාදේ අක්කන් ගියේ. ඔය අපරාධ මේ බුදුහාම දාලා ආවියන් ආයෙත් හම්බෙන්න කියලා එයාටින් බුදුහාම එකතු කෙනෙක් ගියා බුදුහාම ආයෙත් ආවා පැවිදි කළා කියලා. බුදුහාමෙන් බුදුහාම අනුමත කළා. ඒ චිත්ත හත්තිසාරිපුත්ත භික්ෂුන් වහන්සේ තේරානම් භික්ඛූනම් අභිධම්ම කතං කතෙන්තානම් ඒ ඒ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා ගැඹුරු ධර්ම කතා කරන අතරේදී අන්තරන්ත කරා අන්තරන්තරා කතං ඕපාතේ ඒ මැද්දට යා අදහස් ප්‍රකාශ කරන අතකෝ ආත්ම මහා කුට්ටිතෝ එතකොට මහා කුට්ටිත හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවොත් එක්ක බොහෝ සාකච්ඡා කරන මහා උත්තමේ ආයස්මන්තින් චිත්තං හත්ති සාරිපුත්තං ඒතදෝජ චිත්ත හත්ති සාරිපුත්ත භික්ෂූන් වහන්සේට කිව්වා මායස්මා චිත්තු හත්ති සාරිපුත්තු තේරානම් භික්ඛූණං අභිධම්ම කතං කතෙන් තානං අන්තරන්තරා කතා උපාති ඒ ගෞරවනීය මහතුරුන් වහන්සේලා ඒ මහරහතන් වහන්සේලා බැලුවම උන්වහන්සේලා කතා කරනකොට ගැඹුරු ධර්ම කතා කරන අතරේදී මේ මැද්දට කතා පිවිසවන්න එපා. ඒ අතරට තමන් කතා කරන්න එපා. යාව කතා පරියෝසානං ආයස්මා චිත්තෝ ආගමේතු. උන්වහන්සේලා කතා කළ ඉවර වෙනකල් ඉවසිල්ලෙන් ඉඳලා කතා බහ කරන්න කිව්වා. බොහොම අද දේවල් ඒ කොට්ටි තාම කිව්වේ එහෙමයි. එපාම කිව්වේ නෑ ඉවසලා ඉඳලා උන්වහන්සේලා කතා කළේ වුණාම ඒ ධර්ම කතාවෙන් පස්සේ තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න. ඒවන් උත්තේ මෙහෙම කිව්වහම ආස්මතෝ චිත්තත් සහත්ති සාරිපුත්ත සහායකා භික්ඛු ඒ චිත්තහත්ති සාරිපුත්තතුමාගේ ඒ භික්ෂුන් වහන්සේ එතකොට ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඕන බුදුහාමගෙනුත් අර හොඳ ප්‍රශ්න කීපයක් ඇහුවේ අර අත් ප්‍රතිලාභ තුන ගැන දැනුමක් තියෙනවා. ඒ යහළු ඇත්තෝ කිව්වා මහා කොට්ටිත හාමුදුරන්ට මාස්මා මහා කොට්ටිතු ආයස්මන්තං චිත්තං හති සාරිපුත්තං අප්සාදේසි. ආයස්මා මහා කොට්ටිත හාමුදුරනේ මේ චිත්තහති සාරිපුත්ත භික්ෂුව අයින් කරන්න එපා. පඬිතු ආයස්මා චිත්තු හති සාරිපුත්ත. ඒ චිත්තහති සාරිපුත්ත භික්ෂුන් වහන්සේ දැනුම් තේරුම් ඇති කෙනෙක් බුද්ධියක් ඇති කෙනෙක් පහෝති ඡායස්මා චිත්තු හත්ති සාරිපුත්තෝ තේරානම් භික්ඛූණං අභිධම්ම කතං කතේතු ඒ තේර භික්ෂුන් වහන්සේලාට අභිධර්ම කියලා දෙ අභිධර්ම කිවි ගැඹුරු ධර්ම කාරණා ඔය අර අපකා පාවිච්චි කරන දැනට පාවිච්චි කරන ධර්ම නෙවෙයි අභිධර්ම අභිවිනය කියලා හුඟක් වෙලාවට කතා කරන ගැඹුරුම හික් මාර්ගය සහ ධර්ම මාර්ගය ඒවා කතා කරන්න දක්ෂයෙක් කිව්වා. එතකොට මහා කොට්ටිත හාමුදුරු කිව්වා තුජ්ජානංකෝ ඒතං ආසෝ පරස්ස චේතෝ පරියඤා පරියායන් අජානන්තේ. ඒක තේරුම් ගන්නට අමාරුයි වෙන කෙනෙකුට අනුන්ගේ චේතෝ පරියඤා සිත් වැඩ කරන විදිහ තේරුම් ගන්නට බැරි කෙනෙකුට ඒක දැනගන්න අමාරුයි. ඔන්න හොඳ දෙයක් ඊට පස්සේ කියනවා. ඒ කියන්නේ අප අනිත්‍යය ගැන හෝ අප ගැන හෝ අවසාන නිගමන තීරණ අපි කියන්නේ ජජ් කියලා ජජ් කරන්න හොඳ නැහැ. ප්‍රතිපදාවට අනුකූල යන එකයි තියෙන්නේ හැමතිස්සෙම අපමාදයක් එක්ක. ඉදාවුසෝ ඒකච්චෝ පුද්ගලෝ භික්ෂුවරුනි මේ සමහර පුජ්ජලෝ මේ ලෝකේ ඉන්නවා. තාවදේව සෝරත සෝරතෝ හෝති. ඒ කත්තේ ඒ ඒ වෙලාවල් වලට බොහෝම සුචිකී කරු තත්වෙන් නැත්තම් හොඳට හොඳ තත්වෙන් ඉන්නවා. නිවාත නිවාතු බොහොම නියුණු ස්වරූපෙන් ඉන්න උපසන්තුප්සන්තු උපසාන්තයි උපසාන්තයි වගේ පේනවා. යාව සත්තාරං උපනිස්සාය විහෙරති. සාත්සුන් වහන්සේ ඇසුරු කරන තාක්කල් අඤ්‍යතරංවා ගරුට්ඨානියන් සබ්‍රහ්මචාරෙන් ගරු කටයුතු අනිත් සබ්‍රහ්මචාරී කෙනෙකු ඇසුරු කරන තුරු එයා හොඳයි වගේ පේනවා. එයා නියුණු පැවතුම් ඇතිවක් කෙනෙක් වගේ පේනවා. ඒ වගේ පේනවා. අප අප හිතන්න ඕන කාරණයක් අප ගැනම මේ මහා කොට්ටිත හාමුදුරු කියන කතාව. යථෝචකෝ වපකස්සේව සත්තාරා ශාස්ත්‍රුන් වහන්සේ බැහැර වෙච්ච වෙලාවක අයින් රහක් ශාස්ත්‍රුන් වහන්සේගෙන් අයින් වෙච්ච වෙලාවක වපකස්සති ගරුට්ටානීහි සබ්‍රහ්මචාරී ඒ වගේම ගරු කටයුතු උත්තම වූ කල්යාණ මිත්‍ර වූ සබ්‍රහ්මචාරීන්ගෙන් තමන්හා එක්ව මාර්ගය යන්නන්ගෙන් ඈත් වූ ගමම්ම සෝ සංසට්ඨෝ විහෙරති එයා අනිත්‍යත් එක්ක ඇලිලා ගැලෙන්න පටන් ගන්න. කාත් එක්කද බික්කෝයි භික්ෂූන් එක්ක භික්ඛුණීහි භික්ෂූන්ගේ සමග උපාසකේහි පැවිදි නො වූ පිරිමියත් එක්ක ඒ ධර්මයට කැමති හැබැයි උපාසිකාහි ඒකාන්තාවන් එක්ක සංඥා රජවරුත් එක්ක රාජමහා මත්තෙහි අමාත්‍යවරුත් එක්ක ඒ වගේම තිත්තිහි තිත්‍ය ශාවකේ ඒ අන්‍ය දාර්ශනිකයන් ඒ දාර්ශනිකයන් අනුගමනය කරන්න වගේ ඇත්තන් එක්ක එකතු වෙලා ඉන්නවා ඇලිලා ගැලී ඉන්නවා අනවශ්‍ය ලෙස මනාපකම් පවත්මින් ලං වෙලා ඉන්නවා තස්ස සංසත්තස්ස විසත්තස්ස පාකතස්ස එය ඒ ඇලී ගැලී ඉන්නකොට එයාගේ හිත විසිරෙන්නත් පටන් ගන්න ඊට පස්සේ. ඇයි එක එක මාත්‍රිකා කතා කරන්න වෙන වෙන දේවල් කතා කරන්න. පාකතස් ප්‍රකෘති ස්වરૂපේට එනවා අර ඉන්ද්‍රිය සංවරයත් එක්ක ගිය ගමන අතුරුදහන් වෙලා ප්‍රකෘති ඉන්ද්‍රිය தත්වයට හික්මුණ ඉන්ද්‍රියන් වඩා භාසමනුත්තස්ස විහෙරතු ඒ වගේම කතා බහට කැමැත්තෙන් දොඩන්නම ෘචිකත්වයෙන් එමෙ ඉන්නකොට සිදුවෙන ප්‍රතිඵලයේ රාගෝ චිත්තං අනුද්ධංසේති රාගය චිත විසුරුල දානවා සිතට හොල්මන් කරනවා රාගය කිව්වහම ලිංගික කාමියම නෙවෙයි ලොක්ෙක් වෙන්න ඕන ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඕන හොඳ තැනක් හදා ගන්න ඕන හොඳ නමක් තියා ගන්න ඕන කියලා අපිට ඒකේ තියෙන අංගන ඒ වගේ එනවා. සෝරාගානුද්ධංසිතේන චිත්තේන ඒ කියන්නේ අනිත් පිරිසක් එක්ක රජවරු ඇමති මෙතිවරු ඔක්කොමත් එක්ක හිටියාම පිටු අපි හැදෙන්නතු ලෝකේ හදන්න හදනවා වගේ එයාට ප්ලෑන් එකක් එන ලෝකේ හදන වගේ දෙයක්. එහෙම නැත්නම් කාමරාගයත් එක්කම බැඳිනවා. රාගානුද්ධංසිතේන චිත්තේන සික්කම් පච්චක්ඛාය ඒ බලාපොරොත්තුම පොරොන්දු වෙච්ච හික්මීන් මාර්ගය අයින් කරලා හීනායවත් ඇති. ඊට වඩා පහළ තත්ත්වයකට යනවා. නැත්නම් ආයෙත් ව්‍යාපාරිකෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ මහා කුට්ටිතහන්තු එකට උදාහරණයක් කියනවා. මම ඒ ඔක්කොම පාලි නොකිය කියනනම් ඒක හරියට ගොනෙකු බැඳලා ඉන්නවා. ගාලකට කොටු කරලා ඉන්නවා. ගාල් කරලා ඉන්නවා. කවුරු හරි එහෙම කියන්න පුළුවන් ඒ ගුණාට නදානායන් ගුණෝ කිත්තාදෝ පුන දේව කිතං උතරිසට ගොයම් මෙයා නම් ආය ගොයම් විනාශ කරන්න ගොයමට පණින එකක් නැහැ කියලා. ඒකට අහනවා එවත්නි එහෙම කියනවන එක හරිද කියලා. නොහිදන් ආවසෝ ඒක එහෙම නෙවෙයි. තාලං හේතං ආසෝ විජ්ජති ඒක වෙන්න පුළුවන් වෙනවා කොයි වෙලාවක හරි මේ ගුණා ලිහලා දැම්මොත් නැත්තම් ඒක ලණුව කඩාගත්තොත් තනිවාරෙන් ගොයම කන්ට යනවා යා. ගොයම විනාශ කරනවා. ඒවෙ මේ ඔකෝ ආවසු. ඉන්නේ විදිහටම භික්ෂුවරුනි ආශ්මත්වරුනි මේ සමහර ඇත්තු විදේකච්චෝ පුද්ගලෝ සමහර පුද්ගලෝ තාවදේව සෝර්ත සෝර්තෝ හෝති. සාන්තයි සාන්තයි වගේ පේනවා. නිවුනා නිවුනා වගේ පේනවා. උපසාන්තයි උපසාන්තයි වගේ පේනවා යාව සත්තාරං උපනිස්සයි විහෙරි ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙකු ඇසුරු කරන තා. නමුත් ආයතර කලින් කිව්වා කියන ඒ වගේ නෙවෙයි ඊට පස්සේ භික්ෂූන් භික්ෂුණීන් උපාසක උපාසිකාවන් ඇමති මැතිවරුන් දේශපාලකයන් ඇසුරු කරන්න පටන් ගත්තාම එයා ඒ ශික්ෂා මාර්ගයෙන් කළා දාලා අයිති ආපාරික ජීවිතයට බහිනවා. එතෙන්දී ඔන්න දැන් අපි පසුගිය කාලේ මේ ධානය ගැන කතා කරනකොට අනුද වචන කිය ප්‍රොසෙන් වගේ කියලා. ඒ වගේ නෙවෙයි කියන එක තේරුම් ගන්න හොඳ තරක් මේ වගේ. ඉදපනාවසු ඒකච්චෝ පුද්ගලෝ දැන් අපි ධ්‍යාන ඔක්කොම කතා කරන්නේ අපි ආයෙත් මේ සුදු සූත්‍රෙන කොටස් කතා කරන්න පුළුවන් පළවෙනි ධ්‍යානෙ ඒ කියන්නේ නීවරණ අයින් කරලා පළමු ධ්‍යානෙ දක්වා වෙනවා එතකොට එහෙමත් එයා සෝලාභීමි පටමච්ච ඥානසාති සංසට්ටු විහෙත් මට පළමු ඥානය ලබන්න පුළුවන් මම ලැබෙනවා කියලා කරන්න අර විදිහටම භික්ෂූන් එක්ක භික්ෂුණීන් එක්ක උපාසකෝ යන්න එක්ක උපාසිකාවන් එක්ක රජවරු ඇමති මැතිවරු දේශපාලකයොත් එක්ක පත්තර කියමින් ගී කියමින් එහෙම ඒවට ඉන්න. ඒකට උන්වහන්සේ වෙන උදාහරණයක්. එක් හරියට මේ ධර්මයට හොඳට හුම්කම් දෙන්න මම බොහොම හොඳ ධර්ම කාරණා. හරියට මේ දූවිලි සහිත හතර මංහන්දයක දූවිලි නෑ කියලා හිතෙනවා. ටිකක් වැස්සහම. නමුත් වැස්ස නැති වුනහම ආයි දූවිලි එනවා. අන්න ඒ වගේ පටමඥානේ තියෙන කාල දූවිලි නැති වුණා වගේ තමයි. ඒ කියන්නේ වැස්සක් වල දූවිලි නැතුව ගියා වගේ. නමුත් ආයෙත් අර අනිත් පැත්තේ ගැවසෙන්න පටන් ගත්තාම ඒ ආයෙත් පළමු ධානයේ දක්වාවිත් තියෙනවා. ඒ කියන්නේ ඒකත් භාවනාවෙන් ලබන්න පුළුවන්. නමුත් ආයෙත් ඒකයින් කළා ශික්ෂාවත් අයින් කළා ආයෙත් ව්‍යාපාරික බිස්නස් කෙනෙක් වෙන්න කෙනෙකු වෙන්න පුළුවන්. ආයෙත් ගිහි ගිහි බවට පත් වෙන්න පුළුවන්. දැන් ගිහි බව කියලා මම හිතෙන්දි කියන්නේ. නමුත් ආපහු ශික්ෂා මාර්ගය අයින් කළා වෙන දිහාවකට යන්න පුළුවන්. දෙවෙනි ධ්‍යාන ලැබෙන කෙනෙකුත් එහෙම ඒ දෙවෙනි ධ්‍යාන ලැබලා යට හිතන මට දැන් දෙවෙනි ධ්‍යාන ලැබිලත් වෙනවා මගේ හිත වෙනස් වෙන එකක් නැහැ කියලා නමුත් ඒක පරිස්සම් කරගන්න තු ආයි අර විදිහට පිළිසිච්ච කතා බහ කරමින් ඇසුරු කරමින් ශික්ෂා මාර්ගය අමතක කරලා ඒවට නඹුරු වෙනවා ඊළඟට හත් තුන්වෙනි ධ්‍යානය හතරවෙනි ධ්‍යානය ඒ විදිහට කියන මතක තියන්න ඕනේ ඒ ඒ தත්ත්වයට આવත් ඒක පරිස්සම් කරගන්න නැතුව ඒ தත්ත්වය අත්වෙන් ධානයෙන් පස්සේ එයා කතා බහ කර කර ඉන්න පටන් ගත්තොත් භික්ෂූන් හරි අනිත් කට්ටි කට්ටි කියනවා කියලා කියන්නේ ඒ වගේ කතා බහ කර කර මාර්ගය අමතක කරගන්න ගියොත් එහෙම කොතනින් කෙලවර වෙනවද දන්නේ. හීනාය වත්තටි. මේ කොට්ටි තහවුරු කියන්නේ. ඊළඟට ඔන්න ටිකක් කැඹුරු දේශනයක් ඉන්නේ. මේක ගැන අපි කලිනුත් කතා කරන නිසා කියන්නේ. හැබැයි මේක මට කියද අනිමිත්ත චේතෝ සමාධි. අනිමිත්ත චේතෝ සමාධි. අනිමිත්ත විමුක්ඛේ නෙවි. ඒක විමුක්ෂ මාර්ගයක්. නමුත් මෙතන අනිමිත්ත චේතෝ සමාධි. සමහර අය සබ්බ නිමිත්තානම් අමනසිකාරා ඒ නිමිති කියන ඒවා මුකුත් මතකයට ගන්නට කියන සම්පූර්ණ ශූන්‍යතා භාවයට මාසපත් කරන්න පුළුවන් තත්ත්වෙට. ඒතො නිරෝධයම නෙවෙයි. අමනසිකාර අනිමිත්තං චේතෝ සමාධෙන් උපසම්පජ්ජ විහෙරත. අනිමිත්ත චිත්ත සමාධියක් ලබාගෙන වාසය කරනවා. ඒ වගේන අපි සාකච්ඡා කරමු ගැඹුරු තැන් වලට යන්න ඕන. හැබැයි Tamanගේ මනස හාරගෙන යන්න ඕන. පොතම නෙවෙයි. සෝලාභී ඉතින් මේ අනිමිත්තස්ස චේතෝ සමාධිස්සාති එයාට අනිමිත්ත චේතෝ සමාධියක් ලැබෙන්න කියලා එයාට හිතෙන්න පුළුවන් නිබ්බාණයට කිට්ටි එක කකුලක් තියෙන්නේ අනිත් කකුලස්සන්ට විතරයි තියෙන්නේ කියලා. මොකක් හෙල වෙන අයට වෙන දෙයක් ඒක. බුදු වෙන අය. සංසත්තෝ විහෙරති භික්ඛුහි භික්ඛුනී පාසකී පාසිකායි. අර විදිහටම භික්ෂූන් එක්ක අනිත් භික්ෂුණීන් එක්ක අනිත් කාන්තාවන් එක්ක පුරුෂයන් එක්ක රජවරුත් එක්ක ඇමැතිමැතිවරුත් එක්ක දේශපාලකයොත් එක්ක දාර්ශනිකයොත් එක්ක ඒ මත ප්‍රචාරය කරනොත් එක්ක ඒක තුළ ඉන්නවා. එහෙමනම් වෙන්නේ ආයෙත් හිත ප්‍රකෘති tattweට පත් වෙනවා. මුල් tattweට ආගිය සිත රාගයේ සිත විසිරුලා දානවා. හොල්මන් කන ඊට පස්සේ සිතින් එයා hinaය වට්ටට ඊට වඩා පහත් තත්ත්වයට යනවා. දැන් ඒකේ වාරාණසි ඒ මණ්ඩල මාලයේදී ඒ කතාව සිද්ධ වුණේ. ඊට කාලයකට පස්සේ අතකුත් ආයස්මා චිත්තෝ හත්තිසාරිපුත්තෝ ඒ චිත්ත හත්තිසාරිපුත්තු භික්ෂුන් වහන්සේ අපරේණ සමේන ඊට පස්සේ කාලෙක සික්කම් පච්චක්කාය ඒ උපසම්පදාව ප්‍රතික්ෂේප කරලා හීනාය වද්දති ආයෙත් ගිහි පින්නති බාටපත් නැත්නම් ඊට වඩා පල්ලා තත්ත්වෙට ගිය අතකෝ චිත්තස්ස හත්ති සාරිපුත්තස්ස චිත්ත හත්ති සාරිපුත්තගේ සහායකා බික්කු සහායක භික්ෂූන් යේනස්ම මහා කොට්ටිතෝ තේනුපසං කමින්සු මහා කොට්ටිතහම් දුර ළඟට ඇවිල්ලා උන්වහන්සේට කිව්වා කින්නකෝ ආස්මා මහ කුටිතෝ චිත්තේ අතිසාරිපුත්තු චේතසා චේතු පරිච්ඡේවිනිතු මහ කුටිතාම් දුරන් වහන්ස ඔබ වහන්සේ ඒ චිත්තහත්තිසාරිපුත්තුමාගේ භික්ෂුන් වහන්සේගේ සිත දැනගත්තද මේ මේ විහාර සමාපත්තීන් චිත්තහත්තිසාරිපුත්ත පැමිණලා ඉන්න ලබනවා තුරු චිත්තහත්තිසාරිපුත්ත භික්ෂුන් වහන්සේ කලක් ඒ ওই විදිහට ඉහළ තත්වයන් ලබලා තියෙනවා. නිකම්ම නිකම් ප්‍රසිද්ධ වෙන්නට නැත්තරය වැරදි කියන්නට කතා කරන කෙනෙක්ම නෙවෙයි. බොහෝ විට අප කතා කරන අනිත් එක්කෙනා වැරදි කියන්නේ. එහෙම නෙවෙයි. ඊට පස්සේ කියනවා උදාහු දේවතා ඊත මත්තං ආරෝචේසු. දේවතාවෝ ඔබ වහන්සේට කිත්තහත් සාරිපුත්ත ගැන කිව්වද? එතකොට කොට්ටේ හාමුදුරුවෝ කියනවා චේතසා චේතෝ පරිච්ඡ විදිතෝ මේ ආවසෝ චිත්තුහත්ති සාරිපුත්තෝ ඉමාසංච ඉමාසංච විහාර සමාපිත්තේ පත්තේන ලාභී ඒ චිත්තහත්ති සාරිපුත් භික්ෂුන් වහන්සේ මේ මේ ධ්‍යාන මේ මේ විහාර සමාපන්න අන්මිත්ත චේතෝ සමාධි හරි ඒවා ලබනවා කියන එක මම දැනගෙන හිටියා. මහත්සේවත් තේරෙනවා. මේ සිත දියුණු කරපු කෙනෙකුට වෙන සිතක් යන හැටි තේරෙනවා. ඒ නාම රූපත්තත් එක්කෙන නිසා. අතංච පනසික්කම් පච්චක්කා හීනාවත්තිසට ඒ වුණාට මට තේරුණා ශික්ෂාව අයින් කරලා උපසම්පත්තිය අයින් කරලා යලිත් එයා ගිහිපින්නතුකු බවට පත් වෙනවා කියලා මට තේරුණා. දේවතාපි මේ තමත්තන් ආරෝචි. දේවතාවරුත් මට ඒ ගැන දැනුම් දුන්නා. චිත්තෝ බන්තේ හත්ති සාරිපුත්තෝ චිත්තහත්ති බන්තේ චිත්තහත්ති සාරිපුත්ත මේ මේ සමාධීන් ලැබෙනවා නමුත් එයා මේ ශික්ෂාව අයින් කළා යනවා කියලා ඊට පස්සේ චිත්තහත්ති සාරිපුත්ත තුමාගේ භික්ෂුන් වහන්සේගේ මිත්‍ර මතකද චිත්තහත්ති සාරිපුත්ත නරකෙක් වෙන්නේ නෙවෙයි කොහොමදවත් ජජ් කරන්න එපා යන්නේ කරන්න බැරි බව අපිට තේරෙනවා සහායකා භික්ෂු සහායක භික්ෂූන් යේන භගවා තේන ප්‍රසංකාමි භික්ෂු භාග්‍යතුන් වහන්සේ ළඟට ගියායත් ගිහිලා භාග්‍යතුන් වහන්සේට ගෞරව පූර්වකන වන්දනා නමස්කාර කළ පැත්තකින් වාඩිනවා පැත්තකින් වාඩි වෙච්ච චිත්තහත් සාරිපුත්තුගේ මිත්‍ර භික්ෂූන් භාග්‍යතුන් වහන්සේට කීවා චිත්තෝ බන්තේ හත්ති සාරිපුත්තෝ ඉමා සංචිමා සංච විහාර සමාපත්තින ලාභී මේ චිත්තාත්ති සාරිපුත් භික්ෂුන් වහන්සේ මෙන්න මේ මේ මේ මේ විහාර සමාපත්තීන්ට පැමිණලා හිටියා. ඒ වුණාට අතචපන සික්කම් පච්චක්කාය ශික්ෂා වයින් කරලා අපෝ ව්‍යාපාරික ජීවිතයට පැදුනා කිය. ඒතර බුදුහාමුදුරු හොඳ දෙයක් කියනවා. නැබික්කවේ චිත්තෝ තිරං සරිස්සති නික්ඛම්මස්. එච්චර කලක් යන්න කලින් වැඩි කල යන්න කලින් චිත්ත හිත නයිස්කම්ට නයිස්කම්ය ආයසිහියට එනවා කිව්වා. එතන බුදුහාර කිව්වේ කලබල වෙන්න එපා කියලා. දැන් ඒ ගිහිල්ලා ආය ආවහමත් අර අත්පත්ලාභ තුන ගැන උන්වහන්සේ ගෞරවණීය කතා කරලා කියලා දුන්නා යාට. එයා මේ දැන් ඉඳලා ගියා අයින් කියලා එහෙම අයින් කිරිල්ලන්න උන්වහන්සේලාට තේරෙනවා සිතක් වැඩ කරන හැටි. ඒ නිසා අපිට එහෙම සමහරට ඉන්නත් පුළුවන්. නමුත් කිට්ටු ඇසුරක් නැත්නම් අපි අපේම හිත බල්ලා තියාගන්නට ඕන. අතකෝ චිත්තෝ හත්ති සාරිපුත්තෝ චිත්තහත්ති සාරිපුත්ත වැඩි කල නොගිසින් ඒ කියන්නේ එතකොට තමයි අර කතාන්ද කියන්නේ අට කතාවේම පොට්ටපාදතුමා ළඟට ගිහිල්ලා එයා ආපහු සත්‍ය සාරිපුත් ඇති කියන ආපහු ජේතවනාරාමට ගිහිල්ලා බුදුහාර අම්බෝඩාර සාකච්ඡාවෙන් පස්සේ ආයි පැවිද්ද ඉල්ලා ගත්තා. පැවිද්ද ඉල්ලාගෙන මහන්සි වෙලා අද අරන් අර පොට්ටපාද සූත්‍රයේ කියපු හැටියටම යස්සත්තාය කුල පුත්තෝ සම්මදේවගාරස්මන ගාරියම් පබ්බජති ඒ යම් කිසි ධර්ම වුමනා කෙනෙක් සම්පූර්ණ සියලු දයන් කළා තථාගත ශාසනයට ඇතුල් වෙනවා නම් ඒ ඇතුල් වීමේ අවසාන ඉලක්කය වෙන සත්‍ය අවබෝධය පරම සත්‍ය අවබෝධය කරලා සත්‍ය අවබෝධය කරගත්ත කෙනෙකු බවට පත් වුණා. අර සූත්‍රයකට කිව්වා. මේ තමයි චිත්තහත්ති සාරිපුත්ත සූත්‍රය. ඒ ගැන සාකච්ඡා කරන්න පිළිවන් ටිකක් සාකච්ඡා කරමු. අපි චිත්තහත්ති සාරිපුත්ත තුමා තමයි පොට්ටපාද ඇත්තත් එක්ක ඒ බොහොම ඒ විදග්ද සාකච්ඡාවක් කලේ බුදුහාමුදුරන් හම්බෙන්ට බුදුහාරයා හම්බෙන්ට ගියා ඊට පස්සේ පස්සේ දවසක අත්තිසාරිපුත්ත මිත්‍රත් එක්ක පොට්ටපාදතුමා ආපෝ බුදුහාරහම්මෙන්ට ගිහිල්ලා ඒ අත්පටිලාභයන් ගැන ඊට පස්සේ අර සංඥාව ගැන ආයෙත් ප්‍රශ්න කළා. එදා එදා තමයි පැවිද්දුනේ. ඒ කතා දෙකම එකතු කරලා තමයි මේ සූත්‍රය තියෙන්නේ එතකොට. අපි ඉගෙන සාකච්ඡා කරන්න පිළිවන් හරියක් තියෙනවා ගැඹුරු කාරණාවක් තියෙනවා විශේෂයෙන් අනිමිත්ත චේතෝ සමාධියට ඉක්මනින් යන්න එපා ධ්‍යාන ඕනම කෙනෙකුට ලබන්න පුළුවන් කියලා එතන ඒ අර කරුණ මං හතරක් කී මගේ වන්දිනී ආධ්‍යාත්මික උත්මයන් වහන්සේ කියපු හතරත් එක්ක සම්බන්ධ කරලා අරගෙන අපි සාකච්ඡා කරමු අපත්කමික ධර්ම හාන්නට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු නයි අපි අද සාකච්ඡාට එළඹෙමු මම ඊටම් ගෞරවයෙන් සිතාමාත්මිට මෙන්න තේරුවන් සරණයි සත්‍යජිතමා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාටම අපිටම සත්‍යජිතමා මේ සූත්‍රය ඉති උනත් බොහොම හොඳට විස්තර කරනකොට හිතට ආපු එකම දේ තමයි මේ චිත්තහත් සාරිපුත් ස්වාමීන් වහන්සේට වෙච්ච දේ අපිට වෙනව නේද කියන එක. ඒ කියන්නේ අපිට එච්චරම අපි ලොකුවට අපි දෙයක් තේරුම් අරගෙන නැති වුණත් මේ හිත කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතුම අපිට කිව්වා මේ ආත්ම සමා වෙන වචන හතර මතක නැහැ මට. නමුත් ආත්මය ආත්ම විශ්වාසය ආත්ම සම්තෘප්තිය ආත්ම පරිත්‍යාගය ආත්ම අවබෝධය self confidence self satisfaction self sacrifice self realization ඒ හතර. හොඳයි තේරුම් ගන්නයි. ඇත්තටම මේ ආත්ම අවබෝධය සඳහා අනිත් තුනම අවශ්‍යයි කියලා තමයි තේරුම් ගත්තේ. එතකොට ඒ එතුමා කියපු විදිහට මේ මේ දේ ආත්ම සන්තුෂ්තිය කියන එක සමහරක් වෙලාවට වරදවා තේරුණක් දන්නේ මේ කන්ටෙන්ට්මන්ට් කියන එක කියන එක සන්තුෂ්තිය කියන එක දැන් එතුමා කිව්වා අපිට Tamanට කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්න ඕන කියලා. ඒක එච්චරම අපහසු නෑ කියලා හිතෙනවා මොකද අපේ තථාගතයන් වහන්සේගේ දේශනාවල් වලට ඇහුම්කන් දෙනකොට අපිට තේරෙනවා උන්වහන්සේගේ කාලයේදී හැම වෙදීම අය මේ ධර්ම අවබෝධය කරපු බව. ඉතින් ඒ ඇත් එක සංසන්දනය කරලා බලනකොට ඒ අය හා සමානව තමයි අපිත් ඉන්නේ ඊට වෙදිය එදා ඒ මනස වගේම තමයි අද මනසත් වැඩ කරන්නේ කියන එක තේරෙනවා. ඉතින් ඒ නිසා මේ ආත්ම අවබෝධය කියන එක. එහෙම නැත්නම් මේ මම කියන්නේ කවුද කියන අවබෝධය ලබා ගැනීම සඳහා ඒ සඳහා Tamanට පුළුවන්කමක් තියෙන බව බොහොම පාසයෙන් තේරෙනවා කියලා හිතෙන්නේ. නමුත් ඒ තමා කවුද කියන එක තේරුම් ගැනීම සඳහා තියෙන ප්‍රතිපදාවේදී තමයි මේ ස්වාමීන් වහන්සේට දැන් ඒ ස්වාමීන් වහන්සේ ඒ සීල සමාධි ප්‍රඥා තරමකට හරි වැඩුණ නිසානේ අර තරමට උන්වහන්සේ මේ දේවල් තේරුම් ගත්තේ. නමුත් එහෙම කොයි ප්‍රමාණයකට වැඩුණත් හිතේ හැටි සත්‍යජිතුමා එක තැනකදී කිව්වා අපිට මේ තමන්ගේ හිත තේරුම් ගන්න ඕනේ කියලා. මොකද අපිට හරි පහසුයි මේ අනිත් අයව දකින්න. දැන් පහේ පන්තියේ ඉන්න ළමෙක් තුනේ පන්තියේ ඉන්න එක්කෙනාගේ වැරදි දකිනවා. පොඩි පන්තියේ ඉන්න එක්කෙනාගේත් වැරදි දකිනවා. ඉතින් ඒ වගේ අපි කොතන හිටියත් අපිට පුළුවන්කම තියෙනවා තව කෙනෙක්ගේ අඩුපාඩු දකින්න. ඒක තමයි අපේ හිතේ ස්වභාවය කියලා අපි තේරුම් ගන්න ඕන කියලා තමයි දැනෙන්නේ. නමුත් ඒ දේ සිදු වෙනකොට අපිට අපි දකින්න ඕනේ. මේ මොකද්ද මේ කරන්නේ? ඇයි මේ අනිත් අයව මේ ගැන ජජ් කරන්නේ? එහෙම නැත්නම් ඒ අයගේ දේවල් මොකටද මට? තථාගතයන් වහන්සේ හැම වෙලාවෙම කියපු දේ මතක තියෙනවද? මේ ඇතුළට යන්න කියන එක. අනිත් එළියට නෙමෙයි ඇතුළට ගිහින් බලන්න කියන එක තමයි උන්වහන්සේ අපිට දේශනා කරේ. එතනදී කිව්වේ මේ තමන්ගේ හිත දකින්න. එතකොට ඒ සත්‍යචිතමා කියපු දෙයම තමයි මට තේරුම් මම තේරුම් ගත්තේ. යම් කිසි කෙනෙක් තමන්ගේ හිත සම්පූර්ණයෙන්ම දැක්කොත් එහෙම නැත්නම් අපි කියනවා ඒක තවත් වචනෙන් කියනනම් සත්‍ය අවබෝධය කරපු මනසකට තව කෙනෙක් ගැන තේරෙනවා. තව කෙනෙක්ගේ හිත වැඩ කරන්නේ මේ විදියටමයි කියලා තේරෙන්නේ ඇත්තටම අර අනත්ත බව. මමත්වයෙන් තොරව දැකීම සිදු මනසකට එහෙම දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම කෙනෙකුට එහෙම කෙනෙක් නිසා තමයි මට තේරුනේ කොට්ටිත ස්වාමීන් වහන්සේ ඒ විදිහට අවවාද කරේ කියලා මෙහෙම කරන්න එපා. මැදට පැනලා කතා කරන්න එපා. ඒ ආදි වශයෙන් ඒ වගේ තියෙන අඩුපාඩු කියලා දෙන්න පුළුවන් උනේ මනස වැඩ කරන හැටි උන්වහන්සේ හොඳටම දන්න නිසා. උන්වහන්සේ අවබෝධ කරන් තියෙන නිසා උන්වහන්සේගේ මනස අවබෝධ කරපු නිසා කියන එක තමයි තේරුම් ගත්තේ. ඒ නිසා මම හිතන්නේ අපි හැමදෙනාම තම තමන්ගේ මනස අවබෝධ කිරීමට මේ ප්‍රතිපදාව කොහොමද අපි භාවිතා කරන්නේ ඒ ප්‍රතිපදාවේ ඉඳගෙන ඇත්තටම කියනවනම් මේ චිත්තහත්ති සාරිපුත්ත ස්වාමීන් වහන්සේට වෙච්ච දේ අපිට සිදු වෙනවා අදත් සිදු වෙනවා ඒ නිසා ඒක බොහොම පරිස්සම් කරගෙන හදන ඊටාම වටින දෙයක් විදියට මේක දූ හොඳ මැණිකක් හම්බ වෙනවනම් ඒ මැණිකේ දූවිලි බැඳෙන්න දෙන්නේ නැතුව හොඳට පිහිද පිහිද තියාගන්න ඕනනේ අපි. ඒහා සමානවම මේ හිතත් ඒ විදිහට රැකගත්තොත් තමයි තථාගත ධර්මය අවබෝධ වුණා කියලා අවබෝධ වෙච්ච මනසකට තේරෙන්නේ කියන එක තමයි සත්‍යතුමනේ දැනට තේරුම් ගන්න තියෙන තේරුවන් සරණයි. ඔව් තේරුවන් සරණයි. සේන මහත්මයා ඔබතුමාට මම යොමු වෙනවා. තිරුවන් සරණයි. ඔව් මේ මේ සූත්‍රයෙන් මට කාරණා දෙකක් මම ඉගෙන ගත්තා. එකක් තමයි යම් කිසි දෙයක් දැන් චිත්ත හතිසාරපුත් ස්වාමීන් කියන්නේ ස්වාමීන් වහන්සේ ඉස්සර ධාන මඩලා තියලා ඊට පස්සේ ආපහු පුදු මාර්ගයට ඇවිල්ලා ඊට පස්සේ ආපහු ආව කියන එක ඉතින් එතෙන්දි මම තේරුම් ගත්තේ අපිත් අපි කරලා තියෙනවනේ යම් කිසි හොඳ දෙයක් හොඳ පුරුද්දක් ඒක අපත යන්නේ නැහැ කියලා. ඒක කවදා හරි අපිට ඉස්සරහට ඒක ඒක උදව් වෙන්න පුළුවන් කියන එක. ඒකින්ද ඒ ගැන ඩිස්කරේජ් වෙන්න හොඳ නැහැ කියන එක මට තේරුනේ. අපි මේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා ඊට පස්සේ ආයිත් චිත්‍රපටි බලන්න ඒව මේවට ගියාට ඒකට ධෛර්ය වෙන්න ඕනේ නැහැ. නමුත් කවදා හරි අර වර්ණ පුරුද්ද අපිට ආයෙසරයක් අලුත් කරලා ගන්න පුළුවන් කියන එක එක එක පාඩමක් මම ඉගෙන ගත්තේ. අනිත් එක ඉගෙන ගත්තේ දැන් ජජ් කරන්න එපා කියන එකේදී දැන් මහා කෝට්ටික හාමුදුරුවෝ අර චිත්තාහද චිත්තාහත සාර බුදුහාමුදුරන්ගේ දෙයක් කියන එක ඒක ජජ් කිරීමක් හැටියට නෙවෙයි මම ගත්තේ ඒක අනුකම්පාවෙන් ඒ ස්වාමීන් වහන්සේට කරුණාවෙන් ඒ ස්වාමීන් වහන්සේගේ දුර්වලකමක් පෙන්වන එක හදාගන්න උදව්වක් හැටියට කියවපු දෙයක් මිසක් දැන් අපි කියනවා නම් දැන් මම කියනවා නම් මම කියන්නේ මගේ අනිත්‍යව ජජ් කරන්නේ මම මගේ මුදුනා වෙන්න නැත්තම් මම නිකන් කැපිලා පේන්න ඕනකම නිසා ඒ කියන්නේ ඒ අකුසලයේ නිසයි මම ඒ අකුසලෙ නෙමෙයි ඒ නරක ධර්මය නිසයි මාව පෙළඹෙන්නේ අනිත්‍යව ජජ් කරන්න. මෙයා හරි නෑ මෙයා හොඳයි හොඳයි කියන එකත් නරකයි කියන එකත් දෙකම ඒ ජජ්මන්ට් එකේ ඉන්නේ මම කියන ආකල්පය කියන්නේ මම ලොක්ක වෙන්න හදන ආකල්පය මතයි කියන එක. ඉතින් මේ දෙක තමයි මම ඉගෙන ගත්තේ මේක කියන්නේ පාඩම මේකෙන් එකක් අපි කරන හොඳ කවදා හරි අපිට ආයෙත් ප්‍රයෝජනවත් වෙනවා ඒ වගේම යම් කිසි කෙනෙක් ජජ් කරන්න හදන්නේ මොකම හේතුව නිසාද කියලා බලන්න බලන්න තමුන් දෙසට හැටලා බලන එකත් අපිට වැදගත් කියන එකයි මට තේරෙන්නේ. තිරුවන් සරණයි. සේරුවන් සර්ණයි අදිලුක් මහත්මයා අවසරයි සත්‍යජීතමනි කල්යාණ මිත්‍යාන්ගේ අවසරයි මම හිතන ඉතාම වැදගත් ධර්ම කොටසකට අපිට අපිට සමන් දෙන්න අවස්ථාව ලැබුණේ මුලදීම ඉතින් මම හිතන්නේ සත්‍යජීතමත් චිත්‍රා මහත්මිය සේන මහත්මියත් ඉතාමත් ඒක විස්තර කළා ඕන කරන සියලුම පැති වගේ ඉතින් හිතුනේ මේක මේ කරගෙන යන මෙච්චර කාලයක් කරපු ටිකෙන් සහ කරගෙන යන දෙයින් මේ මම හිතන චිත්‍ර මහත්මියක බොහොම හොඳින් විස්තර කරා අර මේ මගේ තියෙන කැලෙස් මේ කන්ද ගැන යම් ආකාරයක අවබෝධයක් තියෙන්න ඕන කියන එක තමයි මට නම් වැට හිතට තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි තින් කැලෙස් නැති කරගත්ත අය නෙමෙයි. නමුත් අඩු ගානේ මෙච්චරක් මට තියෙනවා. ඒක නිසා මෙච්චරක් කරන්න තියෙනවා. ඒ වගේ අවබෝධයක් තියෙන එක මං හිතන්නේ සෑහෙන වටිනවා. ඒ වගේ මේ මේක කරගෙන යනකොට ඒවා ඒ අර මේ මේ කෙලෙස් කොහොමද මේ මේවා වැඩ කරන්නේ කියන එක ගැනත් හොඳට බලන්න පුළුවන්කම තියෙනවා. ඒක බලන්න බැරිව නෙවෙයි. ඉතින් ඒවා සමහරවිට ඒවා මේ ධාන වලට යන්න උනිත් නැති වෙන්න පුළුවන් ඒවා බලන්න මට හිතෙන්නේ. කියන්නේ මේ දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මෛත්‍රියක් මට ටිකක් කේන් කියන කෙනෙක් නම් මෛත්‍රිය වඩන්න ඕනේ කියලා ගොඩක් මෛත්‍රී භාවනාව වඩාගෙන එතකොට ඒක සාමාන්‍යයෙන් පුහුණු කරගෙන සාමාන්‍ය ජීවිතය කරගෙන යනකොට ඒ පැත්තෙන් වෛරය ක්‍රෝධය ඒ පැත්තික ඒවා අඩු වෙනකොට අර රාගය ඒ පැත්තේ කෙලස් වැඩි වෙන ආකාරයත් එතකොට රාගය ඒව කෙලස් වැඩි වෙනකොට අනිත් පැත්තෙන් ඒවා ඒවා අඩු කරන්න හදනකොට ද්වේෂ පැත්තිය වැඩි වෙන විදිහ ඒ වගේම තමයි මානය මම හිතන්නේ දැන් අපිට සෙන මහත්මයා කිව්වා වගේ මේ සාමාන්‍යයෙන් ඒක මේ මුතුම જાති එකක් ඒ කියන්නේ හරියට අර වතුර ගලාගෙන යන තැනක් යනකොට ඒක ඒ වතුර හැරි හැරි කොහොම හරි අර අඩු තැනකට යන්න හදනවා වගේ අර මානය නැති වෙන්න හදනකොට තව තව අනිත් ඒවා එතනට ආකර්ෂණය වෙන ගතිය. ඉතින් මේවා ගැන මේ සෑහෙන මං හිතන්නේ මේ ඒක ගැන අවබෝධයක් ඇත්තව ඉන්න එක වටිනවා මොකද අන්තිමට මේවා තමයි අපිව ඒ අරගෙන යන්නේ ආයිත් අර තැන් වලට ඉතින් මං හිතන්නේ ධර්මයේ සෑහෙන උදාහරණ ඒ වගේම මං හිතන්නේ සූත්‍ර දේශනා තියෙනවා මේ අපිට ඉගෙන ගන්න ඒ වගේම මේ කල්යාණ මිත්‍රයන්ගෙන් ඇතුළ අදහස් ඇතිව ඉතින් මන් දන්නේ ඒකට ඒක මේ එක විදිහක කරන්න පුළුවන් යම් කිසි විසඳුමක් තියෙනවද කියලා නමුත් අර එදා විතරක් නෙමෙයි අදත් අර වගේ අපි දන්නවා ස්වාමීන් වහන්සේලා වුණත් විතාමත්ම කැපවීමෙන් අවුරුදු 10 සමහර වෙලාවට 10 15 වගේ බොහෝ කැපකිරීමෙන් ඒ ප්‍රතිපදාව කරගෙන ගිහිල්ලා ඒක අයින් වෙලා ගිහි බවට යන ඒක අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් ඒක ඒක තව ටිකක් ඒක ගැන මම හිතන්නේ දැනගෙන ඉන්න මම හිතන්නේ අපේ තියෙන මේ එකක් අර කෙලෙස් ප්‍රමාණයත් ඒ වගේම ඒ වෙනස් වෙන ආකාරයත් අපිට දකින්න තුලින් මේ අප තුලින් දැක ගන්න ඕන වෙනවා කියලා හිතුණා. ඉතින් ඒ එක පැත්තක් ඉතින් ඒකම වෙන්නේ නැති මං හිතන්නේ අර අපිට තථාගතයන් වහන්සේ දේශනා කරේ අපිට චිත්‍ර මහත්මිය කලින් කිව්වා වගේ අපි ගැනම අර අඩු මේ අපේ තියෙන වැරදි වගේ දේවල් ඒ වගේම අඩුපාඩු ගැන කියන්න ඒක ඒක කියන්න මැලි වෙන්න හොඳ නැහැ කියන එක මොකද හතර පුද්ගලයෝ හතර කොට්ටාශයක් ගැන උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා එක සූත්‍රයක මතක හැටියට සමහර අය අනුන්ගේ වැරදි කියන්න කැමති ඒවා වැඩිපුර විස්තර කරන්න කැමති ඒ වගේම තමුන්ගේ හොඳ කියන්න කැමති ඒවා වැඩිපුර විස්තර කරන්න කැමති අනුන්ගේ නරක අනුන්ගේ හොඳ කියන්න අකමැති විස්තර කරන්නෙත් බොහොම පොඩ්ඩයි තමුන්ගේ නරක විස්තර කරන්නේ බොහොම පොඩ්ඩයි ඒ ආදී වශයෙන් ඉතින් ඒ වගේම සත්පුරුෂයන්ටත් ඒක අනිත් පැත්තට දේශනා කළා තියෙනවා. ඉතින් ඒ ඒ ඒක කියන්න ඇත්තෙත් අපේ මේ ගැන හොඳ මම පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට වෙන්න ඕන කියන එකයි මට හිතෙන්නේ. ඒ වගේම තව එක සූත්‍රයක් මතක් වුණා අර ගොවියෙක් මහන පැවිදි වෙන්න ඇවිල්ලා ඊට පස්සේ ආයෙත් පාරක් ඒ යන ජීවිතේ යන්න ඕන වෙලාවේ ඇඳුම් ටික තිබෙන තැනට ගිහිල්ලා ආයෙත් හැරිලා ඇවිල්ලා යෝගේ වාර ගණනාවක් කර කරලා අවසානයේදී කොහොම හරි ඒක යම්කිසි නිවනකින් බලන්න හැකි වෙච්ච නිසා ඒ ඒ ස්වාමීන් වහන්සේට සත්‍යාවබෝධය අවසානයේ ලබා ගත්තා කියලා. ඉතින් මේ වගේ කරුණු තියෙනවා. ඉතින් අපිට තවත් කල්යන්න මිත්‍රෝ මේවත් තවත් අවබෝධ කරගන්න උදව් වෙයි කියලා හිතනවා. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. මම හිතනවා කල්‍යාණ මිත්‍ර මිත්‍රයන් බොහෝ කාරණාවන් අපිට ඉස්මතු කරලා දුන්නා. සත්‍යත්වානේ සමාවෙන්න වෙන අපි මේ පන්නේ වෙනත් කල්‍යාණ මිත්‍ර මිත්‍රයන් එක්ක ධර්ම සාකච්ඡා කරන අපි පුද්ගලික වශයෙන්ම කියන්නේ ලොකු සාකච්ඡා මට්ටම නෙවෙයි නැත්නම් Tamanට පොතපත බලනකොට එන කාරණාවනුත් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම මානසික වැඩ කරනවානේ මේ වෙලාවේ විශේෂම ඊයේ යමක් ශ්‍රවණය කරා නම් ඒක ඉතින් ඒක එකක් එක පුංචි සැසඳීමක් එහෙම නැත්නම් ගැලපෝ ගැනීමක් සිද්ධ කරන්න වුණා මගේ මනස තුල. ඊයේ මම පොඩ්ඩක් සාකච්ඡාවක් කළා ඊටපතෙක් එක්ක මේ මහා පුරුෂ විතක්ක හත සම්බන්ධ කරගෙන අනුරුද්ධහාමුදුරන්ට පහළ වෙච්ච එතකොට මම සත්‍යත්වමා සඳහන් කරේ ආත්ම විශ්වාසය ආත්ම සන්තුෂ්ටි ආදී කාරණා හතරත් එක්ක සැලකිය යුතු ගැළපීමක් මගේ මට මට තේරුණා මට සත්‍යතුමානේ මේ පිළිබඳව පොඩක් අවධානය යොමු කරගන්න පුළුවන් වෙද්දී නැහැ. කියන්නේ මෙතෙන්දි මේ ආත්ම විශ්වාසය වගේ කියනකොට එහෙම නැත්නම් අපි මේ යම් කෙනෙක් තමන්ගේ සීලය පවත්වනවා නම් කිසියම් මට්ටමකට එහෙම උපකාර වෙනවා කියලා වගේ හිතන ආත්ම විශ්වාසය ඇති කරගන්න. එහෙම නැත්නම් ආත්ම විශ්වාසය පවත්වන්න. ඒ වගේම ආත්ම සන්තුෂ්ටිය කියනකොට මහා විතක් වල කිව් කියවට සන්තුෂ්ටස්ස ධම්මෝ කියන එක මතක් වුණා. ඉතින් ආත්ම සන්තුෂ්ටිය පවත්වන්න ඕනේ කියන එක. ඒකට එසේම සීලය පවත්වන කෙනෙකුට ඒ තමන්ගේ ආත්ම සන්තුෂ්ටියක් උද්දැති කර ගන්න පුළුවන් නේද කියලා. ඉතින් ඒ ආකාරයේ සලකපෑමක් හිතින් සිදු වුණහත් විතුමානේ ඒ තුල මගේ හිත කොහොම මං කියන්නේ නැහැ එකින් එක ගල්පමින් නමුත් මේ මට හිතටම ආවේ මේ සීලය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරගන්න පුළුවන් නම් අනිත් අය ගැන මම ගැන කියන්නේ මට ඒක උපකාර වෙනවා කියලා. එහෙම කියනකොට සත්‍යත්වමානි මම හේතු හේතුවකට කියන්නේ දැන් මම සත්‍යත්වමා කියනකොට මම අතින් පොඩි ඩ්‍රෝ යන්තම් මම කටු කටු සතන් වගේ දෙනවා. ඉතින් මම මේ මිනිහෙක් පිටියකට ගැට ගහලා තියෙන චිත්‍රයක් නැත්නම් කෙටියෙන් ඇඳිලා තියෙනවා ගොනා බඳලා තියෙනවා කියලා සත්‍යත්මක උදාහරණ වගේ අර ගැට ගහලා තිබ්බට කෙසේ වෙතත් ගැට ගහලා තිබීම නිසා ඒ ගැට ගහලා තිබිච්ච කාලය තුල කිසියම් සංවඩයක් තිබිලා තියෙනවනේ පූර්ණ අවබෝධයක් නැතා වුණත් එතන ගැටේ ලිුණන් පස්සේ තමයි ආයි මේ සංගණිකාරාමයට ගිහලා වෙනම විදිහට කටයුතු වෙන්නේ නමුත් අර ගැට ගහේ තිබීම නිසා හොඳක් සිදුවලා තියෙනවා ඒ නිසා මට හිතුණා මේ මට නම් මේ මේ මේ ඒ හොඳට තිබිච්ච කාලේ ඒ ගැටයන් ටික තියාගෙන ඉන්න එක වටිනවද කියලා. ඒ ගැටයන් තමයි මගේ පැත්තෙන් බැලුවොත් එහෙම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. මේ මේ ආකාරයට පවත්වන්නා වූ නිරන්තර ධර්ම ශ්‍රවණේ ධර්ම කාලීන ධර්ම සාකච්ඡා. ඒතර ඒ කොටස් ටික නිසා කිසියම් හෝල්ඩ් uh, එකක් පුංචි මේ සංවරයක් එහෙම නැත්නම් මේ මේ ක්‍රියාදාමය තුළ පවත්වා ගැනීමට උපකාර වීමක් මට සිද්ධ වෙනවා කියන එක. ඉතින් ඒ නිසා මගේ හිතට අභිජාතන ගන්නකොට එනම් මේ කරගෙන යන දේවල් කරගෙන යන්න එහෙම නැත්නම් තවදුරටත් මේ වර්තාගෙන යන්න වඩාත් හොඳින් උපකාර වෙයි මේ තමන්ගේ ඒ දෙලි පහතේ මතක් කරා වගේ තමන්ට තියෙන කෙලෙස් ඒ කිපා ගැනීම සඳහා ඇති ප්‍රතිපදාවට යොමු වෙන්න කියලා. මට තව එක ප්‍රශ්නයක් තියෙනවා තමයි මම ඒ ප්‍රශ්නේ මේ මේ කොටසෙන් මේ මේ ටික ඉගෙන නතර කළා පස්සේ අහන්නම්. සත්‍යතුමාන මේ මේ තොක්ටි මතවිච්ච කාරණා පිළිබඳව සත්‍යතුමාට පුළුවන් අපිට තවත් එකතු කිරීමක් පැහැදිලි කිරීමක් කරන්න. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. දැන් එකක් තමයි ජජ් කරනවා කියන්නේ මහා කොටිතාන්ලු කෙරේ නෑ ඒක. එහෙම කිව්ව නෑ මාතින් කිරිච්ච වැරද්දා. ඊළඟට දැන් මෙතෙන්දී ඔය හරක බඳලා තියෙනවා කියන කතාවට එන්න කලින් සිද්ධාන්සේ මහා කුටි තහන්රු කිව්වේ මේකයි. මහන්සේ කරුණාවෙන් ඉකලේ ඒකච්චෝ පුද්ගලෝ තාවදේව සෝරත සෝරතෝ හෝති. බොහෝම ප්‍රියමනාපව ඉන්න පුළුවන් කෙනෙක්. බොහොම නියෝ කෙනෙක් හැටියට ඉන්න පුළුවන් උපශාන්ත කෙනෙක් හැටියට ඉන්න පුළුවන් යාව සත්තාරං උපනිස්සාය විහෙරති. ශාස්ත්‍රුන් වහන්සේ එක්ක එකතු වෙලා ඉන්නකම් ඒ කාලේ තෝට අඤ්‍යතරං වා ගරුට්ඨානියන් සබ්‍රහ්මචාරි වෙන කවුරුන් හෝ ගරු කටයුතු සබ්‍රහ්මචාරී කෙනෙක් ඉන්නතු ඒක එහෙම තමයි කිව්වේ ඒක හරි ඒ වගේ දැන් එතෙන්ට ඊට පස්සේ තපාර ගොනේ කනුවක බඳලා ඉන්න කල් හරි ඒ ගැලුව ගමම්ම ගුවන් කන්ට යනවා ඒ නිසා අපිටත් ඕන මෙතෙන්දී මේ ධර්ම කනුවට කල්යාණ මිත්‍ර කනුවට බැඳලා තියාගන්න. අපි එකගෙන අහලා තියෙන හොඳම දේ තමයි මුළු මුළු ඔය ආත්ම අවබෝධයේම එන්න ගත්ත මුල් හේතුව කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා බාහිරංගයක් හැටියට. ඒ නිසා ඒ කට්ටියත් එක්කම ඉන්න ඕන. ඒ එහෙම කල්යාණ මිත්‍රයන් බවට අනිත් අය විසින් තීරණය කරන ලබන ඉන්නවනම් කට්ටි පරිසම් වෙන්න ඕන වඩා හොඳ කල්යාණ මිත්‍රෙක් වන්නට. තමාර සෙල්ස් මොකද ආත්ම පරිත්‍යාගය අවශ්‍ය වෙන්නේ. තමන්ගේ කාලය තමන්ගේ ශ්‍රමය තමන්ගේ විනෝදාංශ පරිත්‍යාග කරන්න ඕන මේ වෙන්නේ. ඒක බෝධිසත්වචාරියාවක් කියන්නේ. ඉන්සයි කල් කල්යාණ මිත්‍රත් එක්කම ඉන්න ඕන. ඒක වාසි තියෙන අර ගුණා කණේ බැඳලා හිටියා වගේ. ඒ නිසා ඒ කල්යාණ මිත්‍ර ගාලෙම ඉන්න ඕන. සැදැලෙම ඉන්න ඕන. එතකොට හරියනවා ඒක. මොන් ඊට වැඩි කියන්න තරම් දෙයක් කියන්නේ නෑ දැනට මේ මාර්ගය ඒක අර හිත කියන එක අපි කියවලා ඒක එනවා දැන් හිතට අහපු ප්‍රශ්නේ නිසාම ශාලාවක් වගේ විශාල කරගත්තා. ඒ විශාලාවේ තැන් තැන් වල කසුකුස් ගානාගෙන ගණන් ගන්නේ නැහැ ඊට පස්සේ. ඒ තත්ත්වෙට එන්නට ඕන. ඒ තමම්ම අර සීලය කියන එක අත්‍යවශ්‍යම ඒ ආචාර මාර්ගයත් එක්කම ගියම තමයි මම ඒකෙන් අයින් වෙන්න පටන් ගන්න. ඉතින් මම අර අපෝ කැළඹිලි තත්ත්වයට යන්නේ නැහැ. ඒ වගේ. එයා මං කලින් කියපු මගේ වන්දනීය පූජනීය කෘතුමානන් වහන්සේ මෙහෙම කතාවක් කිව්වා. මට ඒ වයින් කරන්න බෑ මොකද ඒ වෙලාවට ඒ ආධ්‍යාත්මික ගැඹුරත් එක්ක ඉන්නකොට ඒවා හිතට වදිනවා අර සාමාන්‍ය කතානකට වඩා. සීල සම්පන්න සමාධි සම්පන්න උත්තමයන් විසින් කියන දේ. එක රජ කෙනෙකුට ඕනන ලස්සනම චිත්‍රයක් අඳින්න තින් ඒ කුමාරයෙකුට යාගේ අලුත්ම මාලිගාවේ. එයාකින් රටේ හිටපු හොඳම චිත්‍ර ශිල්පියාට කතා කළා. එයා ආරාධනා කරනකොට යාගේ මිත්‍රයත් එක්ක එයා ගියා ඒක ගිහිල්ලා රජතුමාට බාර දුන්නාම ඒ කොන්ත්‍රාත්තු චිත්‍රය අඳින ඒ තමන්ගේ සම්ථාගාරේ නැත්නම් රසින් ශාලාවේ අර්මිතයා කිව්වා ඒ මෙයා තමයි මේ රටේ ඉන්න හොඳම චිත්‍ර ශිල්පියා මෙලෝගින්න හොඳම චිත්‍ර ශිල්පියා මම යාඳින චිත්‍රට අභියෝගයක් හැටියට මාත් ඒ වගේම චිත්‍රයක් අඳිනවා මොකක් වුණත් කියලා. අනිච්චිත් මිත්‍ර චිත්‍ර ශිල්පයක් කිව්වා. ඊට පස්සේ තිර වලින් ඒ බිත්ති දෙපැත්ත වහලා ඒකත් චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඉතින් අරත්තන්ට බුදුම හොඳම චිත්‍ර ශිල්පියාගේ චිත්‍රයක් මට අඳින්න පුරුදු ඉතින් දෙන්න දැන් මාස 7-8ක් තිස්සේ වැඩ කරනවා. මේ මාලිගාව විවෘත කරන දවසේ අභිෂේක උත්සවයත් එක්ක ඇවිල්ලා කට්ටියවාම චිත්‍රය බලන්න ආවා. එතකොට ඉතිය කඩ තිර ඔක්කොම අයින් කරා. අයින් කරාම දෙපැත්තෙම එක වගේම චිත්තක් ඒ විදිහටම ඇඳලා තියෙනවා. කට්ටිය තුමුල බැලුවා. ඒ බලනකොට අර මිත්‍ර චිත්‍ර ශිල්පියා කරලා තියෙන මේ මාස 6ම එයා කෙරේ ඉස්සරහා තියෙන බිත්තියේ කැඩපතක් වගේ පිරිසිදු කළා. කැඩපතක් බවට පත් කළා. කැටපත් පවුරු කියලා එකක් තියෙන සංකල්පය වගේ. කැටපතක් බවට පත් කළා. අත මිර එකක් කළා. ඒකයි කෙරියා. අරක පිළිඹිඹු වෙන්න. ඉතින් මගේ ගුරුතුමා කිව්වේකින් පස්සේ වගේ මට කරන්න තියෙන්නේ මගේ මනසේ මගේ විපස්සනා ඥානය කියන එක පිරිසුදු කරගන්න මගේ මනස කියන කැඩපත හැමතිස්සෙම දූවිලි බැඳෙන එක පිරිසුදු කරපුවාම තථාගතයන් වහන්සේ මා මා මා තුල රිෆ්ලෙක්ට් වෙන්න පටන් ගන්නවා. එතකොට මා මා සම්පූර්ණයෙන් ඒ ධර්ම රිෆ්ලෙක්ෂන් එක. ඒක රිෆ්ලෙක්ට් වෙන මා තුල. ඒකයි වෙන්නේ. මට කරන්න දෙයක් නැහැ මොකද ධර්මයේ මේ හොයාගන්න දෙයක් මිසක් අයිතිවාසිකම් කරන දෙයක් නෙවෙයි අපි පසුගිය සතියේ ඒක ඩිස්කවර් කරගන්න මිසක් ඒක process process කරන්න බෑ කියලා අපි ඒක අයිතිවාසිකම් කියන්න දෙයක් නෙවෙයි ඒ වගේ මේක මගේ මනස මේ මනෝ කියන එක මනෝ ඉන්ද්‍රිය ගොක් හරියාදු කරන අපිට ඒක පවිත්‍ර කරාම මනෝ අයින් වෙච්ච තරමට මේක හරි සැබෑ தත්ත්වය රිෆ්ලෙක්ට් වෙනවා නැත්නම් ඒකේ පේන්න පටන් ගන්නවා ප්‍රතිරූපයක් හැටියට ප්‍රතිරූපයක් හැටියට පේන්න පටන් ගන්නවා ඒකයි සිද්ධ වෙන්න ඕනේ කියලා ඒ ඒ නිසා තමයි ශීලේන්ද්‍ර සංවරය කියලා කියන්නේ ඒක ඒවා අභියෝග කරන දේවල් විශේෂයෙන් මේ නව තාක්ෂණයත් එක්ක ආවහම ඉස්සරට වඩා අපිට ඒවා අරියාදු කරනවා පිටවාරිය අඩු කරන. ඊළඟට අර ප්‍රතිපදාව කොහොමටත් එහාට යනවා කියන එක ඒක වෙනවා. ඒක වෙන තැනකට ගියත් ඔය දැන් මේ ඒ උන්වහන්සේගේම කතා ටික මතක් වෙන පහුගිය කාල සීමාව තුළ ඉන්ට ලැබිච්ච නිසා මේ ජුලයි වෙලින් පස්සේ එතකොට මේ එතෙන්දී මම පසුගිය සතියේ එකක් කීවා සාකච්ඡාවක් අහන්න ලැබුණයි සම්මන්ත්‍රණය කියලා. ඔය අපි තියෙනවනේ DNA කියලා ඥාන ඒවත් එක්ක ඒ වගේ 104යි දැනට අපේ පැවැත්ම හසුරුවලා තියෙන්නේ. ඊට වැඩි නෑ. ඉහළම ඥාන විද්‍යාඥයෙක් කිව්වත් කියන 404කින් තමයි ඔක්කොම කෙරෙන්නේ කියලා. අනිත් ඒවාට කියනවා ජන්ක් DNA 96%ක්ම මේ ජන්ක් වැඩකටන දේවා. නමුත් මේක හොඳ දෙයක් හිතාගන්න මම මේ ඒක සයන්ටිෆික් කරට හදනවනේ ඒ පැත්ත අයින් කළා දාන්නේ මේක ඉල්ලොජිකල් ජම්ප් එකක් ගන්න ඕන මේකට. නමුත් හොඳ ඉහළම පෙළේ රසියානු ඥාන විද්‍යාඥයන් කණ්ඩායම පසුගිය කාලේ ඉදිරිපත් කළා. ඒක දැන් පිළිගන්න ශක්තියක් තුළ තියෙන යන්සේ භෞතිකත්වයේ තුළ අනිත්‍යයට 96 මගේ සිත අනුව ඉවෝල්ව් වෙන්න පටන් ගන්නවා. මං හිතන සිතවිලි අනුව. හිතට හිතලා බලන්නට ඕනේ. දැන් තථාගතවරේ දුටු ගමම් අනිත්‍යයට යාවර්තනී මායාව ලෙස පේන්නේ කයාගේ ඔක්කොම වෙනස් මුළු පැවැත්මම වෙනස් වෙනවා. දැන් අර ධානවලදී අපි කියන්නේ මේ සුඛය මේ ප්‍රීතිය ඇඟ පුරාම යන සුඛංච කායේන පරිසංවේදී කියන්නේ. ඒ මනස වෙනස් වුණාම මුළු ශරීරයට මේ සැහැල්ලු බව දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන්න පටන් ගන්නේ අර දැන් ඒ කියන කතාව ඒ කට්ටිය කියන්නේ මට හිතෙන්නේ අර ඒ ඥාන ඉවෝල්ව් වෙන්න පටන් ගන්න මගේ නාම රූපා නාමානුව මා දිනු කර නාම රූප කුසල නාම ටික වෙනස් වෙනකොට කුසල චිතිවිලි දිග දින වෙනකොට ශරීරයටත් ඒක තේරෙනවා හදවතේ බර අඩු වෙලා යන පෙනහළු හොඳට වැඩ කරන්න පටන් ගන්නවා ආස්වාස ප්‍රස්වාස තේරෙනවා ඊළාට ඒක සිද්ධ වෙන අතරේ නිසා එක දෙයක්වත් අයින් වෙන්නේ නැහැ ඒ වෝල් වෙන්නේ ඒ පරිණාමය වෙන ඥාන ටික කොයි වෙලාවක හරි තියෙනවා අර ඊට පස්සේ මේ චිත්‍රපටයක් බලන්න ගියා පාටියකට බල ගියා එතකොට විනාශ වෙලා ගියත් ආපහු අර ශක්තියනවා අර ජෝතිපාල මානවක ඇත්ත මේ කාශ්‍යපබුදුජාන් වහන්සේ ළඟට ගිහින් ගියාම තේරුණේ වගේ දැන් අද කතාවේ හැටියට ආපු චිත්තාර්ථ සාරිපුත්තුතුමා ආපහු පොට්ටපාදතුමත් එක්ක ඒ ඒ ආගමික සංයුත්තයට ගිතුණත් ආයෙත් යාළුවා මුණ ගිහිලා මේ පැත්තට ආවා. ඒ නිසා ඒක ඒ ගැන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. ඒ ගැන තියෙන්න ආත්ම විශ්වාසයක් කියන එක ඒ නිසා මේ අවසාන මොහොත දක්වාම අප්‍රමාදීව தත්ත්වේ තියාගන්න වෙනවා. අප්‍රමාදී தත්ත්වේ තියාගන්න ඕන. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. හොඳයි. ඥාතත් අවස්ථාව තියෙනවා කල්යනා මිතු මිත්‍රයන්ට එකතු වෙන්න. විවෘත ආරාධනාවක්. සිරුවන් සර්ණයි සිල් දෙනාට මට මෙතනදී මේ සූත්‍ර දෙකත් එක්කම මේ තථාගතයන් වහන්සේ අපිට ධහම පෙන්වලා දුන්නේ මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න විශේෂයෙන්ම මේ අනත්ත කියන එක පහදා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වශයෙන් මේක මූලිකත්වයේ ඒකනේ අපි ආයුතු දිශාව. නමුත් මේවා දේශනා වශයෙන් මේ ධර්මදේශනා දෙකම අත්ත කියන වචනේ කියන්නේ මේ ආත්මීය සංකල්පයෙන් දුරස් වෙන බවකට මේ අත්ත කියන සංකල්පයේ තුලම කතා කරන බවක් මේ තියෙන්නේ. ඉතින් අපි මේක මම හිතන්නේ මේවට සවන් දෙනකොට මෙන්න මේ මා බාධා කරනවා මා බාධා කරන සමාවෙන්ට අත්ත් සංකල්පය අපි මෙතන අර එතන අර අත්ත් කියලා කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ත එකේ අනිත් පංචේ කියන අත්ත් කියන එක නිට්ටයාත්මය ගැන මේ තමා කියන එක ගත්ත. අත්තානමය පටමන් ප්‍රතිරූපේනි වීසී වගේ. ඒකයි මේ කිව්වේ දැන් මම නැති මමක් හදාගන්න හදුවා නෙවෙයි මෙතෙන්දී අපි ප්‍රතිපදා මාර්ගයට එන්නටයි උත්සාහ ගත්තේ අනත් හොයා බලන්නටම තමයි උත්සාහ ගත්තේ. ඔව් ඒක කතා කරන සමාවෙන් ඇත්තටම නැහැ බොහොම පිං ඇත්තම මට අවශ්‍ය කරේ ඒ වචන ටික ඉස්සරහින් තියාගන්න. ඒ පැහැදිලි කිරීම ඒ දැනුවත් බව තියාගෙන මේ සූත්‍ර දෙක විමසන්න ඕනේ කියන අදහස තමයි මම ඉදිරිපත් කරන්න උත්සාහ කරේ බොහොම පිං පෙරසන්නයි. එතෙන්දී අර self realization කියනකොට ඒ කියන්නේ ඇති මම අන්තිමේදී මා හිතුවා දැන් අප කාටත් තේරෙයි කියලා දැන් මේ අනිමිත්ත චේතෝ සමාධිය ගැන කතා කරයි කියලායි බලාපොරොත්තු වෙන්නේ. ඒ සමාවෙන්ට ඒ ජජ්ජිරිල්ල ගැන මේ ඒකට ආව නිසා මේ මේ මේ ටික මේ ඇයි දන්නේ මේ මේ කතා කරන්නාගේ මනස වැඩ කරන පැත්තක් වෙන්න ඇති. ඒ නිසා නිශ්ශබ්ද භාවයත් එක්ක එන වචනමත් නෙවෙයි වචන වලට නගන්න උත්සාහ ගැනීමක් කරන්නේ. ඉතින් ඒ වචනට නගන්න උත්සාහ ගැනීමේදී පොතක් පෙරළුවත් ඒ සූත්‍රයේම හම්බ වෙන ගතියක් එනවා. එතකොට ඒ ඒ ඒකට උදව් කරන සූත්‍රම හමු වෙනවා. නිසා මම ඊට අනුරූප ඒ අනිමිත්ත චේතෝ සමාධිය ගැන අංගුත්තර නිකායේ තිස්ස බ්‍රාහ්මා කියලා සූත්‍රයක් තියෙන ඒකේ මෙහෙම කතා තියෙනවා. ඒසම මාර්ගයේ කියන එකේ ඉන්ට ඕන. භාවෙන් මේ වචනේ හොඳ නේ හෙළබසින් කියන එක භාවෙනව නෙවෙයි පසුබහින්න අවශ්‍ය නැහැ. මේ සූත්‍රය බොහොම හොඳයි. මේ ගිජ්ජකූට පරිදි බුදුරජාණන් වහන්සේ ඉන්න දවස්වල කාලෙක සඳු මුඳුන් වල ඉන්නකොට දේශතාව වැඩිපුර එනවත් දාන්න හුඟක් වෙලාට මහා සමුණොත් ඒ පැතිවල තමයි දේශනා කරන්නේ. දේවතාවරු දෙන්නේ මං හිතනවා ඒ මේ ෆීමේල් ඩීටිස්ලා වෙන්න ඇති කියලා ඒ මගේ අදහස. දේවතා භික්ඛන්තා රාත්‍ත්‍යා රාත්‍රියේ මෙකෙන් මහරාත්‍රින් පස්සේ බුදුහාරු 10 12 වෙන් කරලා තින්නේ නැත්තම් වෙන්නේ මොකක් කළාට ඒ උන්වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට নমස්කාර කරලා පැත්තකින් හිටගත්තා. බිම හිටගත්තත් දන්න කොහොම හරි මිනිසෙකු වගේ ඒ ග්ලූට්ස් නැති නිසා කට හිටගෙන තමයි. මනෝමය කායික නිසා. ඒකමන්තං තිතාකෝ ඒකා දේවතා භගවන්තං ඒතදෝච පැත්තකින් ඒ පැත්තකින් හිතගෙන ඉඳලා එක්ක දේවතා වියක් පුදුරජාන් වහන්සේට මෙන්න මේ දෙයම හොඳට හුම්කම් දෙන්න. බොහොම හොඳයි තේරුම් ගන්න. අපි තනි නෑ කියන එක තේරෙන උඩට. ඒතා බන්තේ භික්ඛුණිය විමුක්ත. මෙන්න මේ මේ භික්ෂුණීන් විමුක්තයි කියලා කිව්වා. අනිත් දේවතා විතර කියනවා ඒතාබන්තේ භික්ඛුණිය අනුපාදිශේසා සුවිමුත්ත සම්පූර්ණයෙන් උපදී කොම නැති කරලා ආශ්‍රවක්ෂයට පත්වල සුවිමුත්තා කියලා යා කියනවා. මේ දෙන්නම කතා කරන්නේ දෙ භික්ෂුණීන් වහන්සේලා. ඉදමෝචුන්තා දේවතා. ඒ කියන්නේ නම් ගොඩක් කියන්න දෙමින් මෙයා ඒකට සතුටක් ඇති. කාන්තා විමුක්තිය ගැන හිතන ඇතු වෙන්නේ මේ මේ කියන්නේ ආධ්‍යාත්මිකත්වය ගැන හොඳ මෙන්න මේ ඇතු මේ මේ අය මේ මේ අය කියලා ලිස්ට් එකකුත් දෙන්න නැත ඇති අරයා කිව්ව විමුක්තයි කියලා එක්කෙනෙක් කිය සුවිමුක්තයි කියලා ඒකනේ වැදගත් වෙන්නේ එහෙම කියලා අය ඇතු බුදුහාඳුරෝ කියන සතුටුනායි බුදුහන්ත ඒක තේරුම් බුදුහාඳුරෝත් ඒකන දැනගත්ත කියනකොට බුදුහාර දන්නද මහ කොටිතාවෝ මහකොටි හාමුදුරුවෝ චිත්තහත්ති සාරිපුත්ත භික්ෂුන් වහන්සේ ගැන කියනකොට අනිත් භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ ආපහු මේ අර මම හිතනවා පොට්ටපාද ආශ්‍රයෙන් පැත්තට යන්න පටන් ගත්ත ඇති. එතකොට අර භික්ෂුන් වහන්සේලා මිත්‍රයත් ඇවිල්ලා වහන්සේ මේක දැනගත්තද චේතෝ පරිඥානේ දේවතාවරුත් කිව්වද කියලා? මේ මේ దేవතාවරුත් සත්‍යාවෝධයේ ගමන් මාර්ගයේ අනැත්තු ගැන ඇහැ ගහගෙන ඉන්නවා කියන එක තේරුම් ගන්න ඕන නිසා දෙවියන්ට පින් දෙන්න ඕන. ඒක වැදගත්ම දෙයක්. බුදුහාමුදුරේ කියන සතුරුනා කියලා එයත්ට තේරු. තේරලා යැත්තු බුදු ජන්මාන්සේට ආයි নমස්කාර කරලා ප්‍රදක්ෂිනා කරලා එතනම අතුරුදහන් වුණා. ඒත් ඒ රාත්‍රී ඉවසනාම උදේ පාන්දර පස්සේ පාන්දර එළි වුණාම ඉර පෑවුවට පස්සේ බුදුහාමුදුරුවෝ වෙලාවක් ආවා භික්ෂුන් වහන්සේලා තාමන්ත්‍රණය කියලා කිව්වා මේ ඊ රාත්‍රී සිද්ධ වෙච්ච කතාව. මේ සමහ මෙත් භික්ෂු දේවතාවයර කිව්වා සමහර භික්ෂුණී මෙන්න මේ අය මේ අය යුක්තයි අනිත් එක්කෙනා එක්ක මෙන්න මේ භික්ෂුණීන් මේ භික්ෂුණීන් මේ භික්ෂුණීන් වහන්සේලා මේ භික්ෂුණීන් වහන්සේලා කියලා ඒතු අනුපාදිශේෂ සුමුත්තා කියලා. ඒ වචන වෙනස් කරතිවා. තේන කෝපන සමේන ඒ වෙලාවේ ආස්මා මහා මොග්ගල්ලාන මහා මොග්ගල්ලාන හඳු භගවතු අවිදිරුවේ නිසින්නෝති භාග්‍යතුන් වහන්සේ සමීපේ ඉඳගෙන හිටියක් එතනමනේ මුත්තන ඒ ළඟ පාත ඉඳට ඇහෙන මානෙ. කියන එක තේරෙන්නේ නැක්කම තමයි අනිත් අයටින් බුදුහාගෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඇති මේක කියනකොටම මහා මොග්ගලන් හන්ට පේන හබල් ටෙලස්කෝප් එකෙන් පේන වගේ ග්‍රහ ලෝක වස්තු මොග්ගලන් හඳු අතකෝ ආස්මතු මහා මොග්ගල්ලානස් ඒතද හෝසුන් වහන්සේට මෙහෙම හිතුණා කතමේ සානන්ත කෝ දේවතා දේවානම් ඒවන් ඥාන ඥානං හෝති මොන මොන දෙවිවරුන්ටද මේ ඥානෙ ඉන්නේ සූපාදිශේෂේවා සූපාදිශේෂං අනුපාදිශේෂේවා අනුපාදිශේෂෝ සූපාදිශේෂ පරිනිර්වාණය පත්කරට අනුපාදිශේෂ පරිනිර්වාණ ලැබුවා මේ මෙයයි කියලා කොහොමද කොයි කොයි දෙවිවරුන්ට ඒ තේරෙන්නේ ඒ කාලේ තේන කෝපන සමයේන තිස්සෝ නාම භික්ඛු අදුනා කාලංකතෝ අඤ්‍යතරම් බ්‍රහ්ම ලෝකම් උප්පන්නෝ හෝති. ඒ කාලේ තිස්ස කියලා භික්ෂුන් වහන්සේ නම ඒ කිට්ටු කාලෙම මිය ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ කිපදුනා. එහිදිත් එයා තිස්සෝ බ්‍රහ්මා මහිද්දීකෝ මහානුභාවයි කියලා එයා ප්‍රසිද්ධයි හෙද්දැයි බ්‍රහ්ම ලෝකෙත්. එතකොට මොග්ගල්ලාන හාමුදුරුවෝ අසිරිපත් වහන්සේ එතෙන් අතුරුදහන් වෙලා උන්වහන්සේ తත්‍රයෙන් තේරනා කියන කතාව. ඒ ඒ තමයි මානසික දියුණුව. ඒතකොට ඒ අර කැඩපත සම්පූර්ණයෙන් පවත්‍රල් මුළු විශ්වයටම ඒක සම්බන්ධ කරන්න පුළුවන්. මොග්ගල්ලාන කැඩපත. බ්‍රහ්ම ලෝකේ පහළ වුණා ඉන්න අරයා ඉන්න තැන. ඒ ආතෝත තිස්ස බ්‍රහ්ම ඒ දැනගෙන මොග්ගල්ලාන හම්බුන් කියවා එහි කුමාරස මොග්ගල්ලාන ස්වාගතම් මාස මංගලම් වඩින්න උත්තමයාණන් වහන්සේ වඩින්න එන්න බොහොම අපික හොඳයි කියලා ආ එන්න හිතපු එකත් හොඳයි කියලා මේ වාඩි වෙන්නේ කිව්වා ආසනයක් පනවලා දැන් ඒක මම දන්නේ කොයි විදිහට සිද්ධ වෙනවද කියලා ඒක මගේ සීමා මායිම් වලින් කෝටි කෝටි ගණක් කෑට මේ වචන ගැන විතරයි මට කියන්න පුළුවන්. ඒතර මහා මොග්ගල්ලාන හාමුදුරුවෝ ආඩුණාට පස්සේ ඒ බ්‍රහ්ම මහ මුගල්ලාහන් නමස්කාර කළ ඒ තිස්ස බ්‍රහ්ම එයා වාඩිුණා. එතකොට මුගල්ලාහන් හාමුදුරු තිස්ස ඇත්තට කීවා. කතමේ සංකෝ තිස්ස දේවානං හේවඥානං හෝති සෞපාදිශේසේවා සෞපාදිශේසෝ හෝති අනුපාදිශේසේවා අනුපාදිශේසෝ අර දේවතාවියන් දෙන්නේ කියලා කියවනේ මේ භික්ෂුන් වහන්සේලා සෝපදිශේෂ පරිනිර්වාණය අර කට්ටි සම්පූර්ණයෙන් ඒතකොට අනුපාසීස පරිණාමයටපත් උනායි කියලා. ඒ කොයි කොයි దేవතාවරුන්ට දෙකේ තේරෙන්නේ කියලා. එතකොට බ්‍රහ්මකායිකානං කෝමාංශ මොග්ගල්ලාන් දේවානං හේවං ඥානං හෝති. බ්‍රහ්මකායික දෙවිවරුන්ටයි ඒ පිළිබඳ ඥාන ඇති වෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ආය මොග්ගල්ලාන අහනවා සබ්බේ සංගීව කෝ තිස් බ්‍රහ්ම කායිකානං දේවානං ඒවඥානං හොති. හැම බ්‍රහ්ම කායික දේව දෙවිවරුන්ට දේවතාවරුන්ට එහෙම වෙනවද කියලා. ඒක කිව්ව නෑ හැම එක්කෙනාටමත් එහෙම වෙන්නේ නෑ කිව්වා. ඒකෝ මානස මුග්ගල්ලාන බ්‍රහ්ම කායිකා දේවා බ්‍රහ්මේන ආයුනා සන්තුට්ඨෝ බ්‍රහ්මේන වන්නේන බ්‍රහ්මේන සුඛේන බ්‍රහ්මේන යසේන බ්‍රහ්මේන ආදිපතින් සන්තුට්ඨා තේ උත්තරින් නිසන්න යථා භූතං අපජානන ඒ බ්‍රහ්මකායික දෙවරුණත් ඒ තමන් ඉන්න තත්ත්වයෙන් සතුටු වෙනවා නම් ඒ බ්‍රහ්මත්වේ සීමා කරගෙන ඉන්නවා නම් ඊට එහා නිස්සන්න බලා එකට්ටියට ප්‍රඥා අවබෝධයක් එන්නේ නැහැ. ඒ නිසා ඒ කට්ටියට ඥානයක් එන්නේ නැහැ මේක සෝපාදිශේෂේ නිර්වාණයද මේක අනුපාදිශේෂේදී කියලා එහෙම එකක් එන්නේ නැහැ යාළුවාට. මොකද බ්‍රහ්මත්වය ගැන ඒ to තුසිමත් පෙළෙනවා. එතන self satisfaction එක උනේ කන්නේ එතන ආත්ම සම්තුප්ති. ඒ සාර කලින් ආත්ම සම්තුප්ති කී මට තථාගත වෙරේක් ලැබිලා තියෙනවා. මට මං අන්ධ නැහැ මගේ කන් දෙක ඇහෙනවා මට හිතන්න පුළුවන් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තියක් තියෙනවා කියලා ඒ ගැන ඇති කර ගන්න උන් මං මුද්දම වාසනාවන්තයක් වාසනාවන්තයක් මේ සංසාර ප්‍රවැත්ම තුළ මේ කල කාල පරිච්ඡේදයක් තුළ මේ මනුෂ්‍ය ශරීරයක් ඇතු යන්න ලැබිච්චේ කියලා. ඒක ඇතනේ. ඒතර මෙතන ඒ කට්‍ය බ්‍රහ්ම තත්ත්වයෙන් ඒ ඉන්න බ්‍රහ්ම කායික තත්ත්වයෙන් සතුටු වුණාම ඒක හා හොඳයි කියලා හිතාම හිතයා නිසන්න දකින්නේ නමුත් ඊට පස්සේ ඇත්ත කියනවා මම තාම කෙටි කරන මේ සූත්‍රය මට අවශ්‍ය උනේ අප තනි නෑ කියලා කියන්න සත්‍ය අවබෝධයේදී ඊට පස්සේ ඇත්ත කිය ඇත්ත කියනවා ඒ සබ්‍රහ්ම කියනවා ඉදමාරස මොග්ගල්ලාන පික්කු උබතෝ භාගිමුත්තෝ හෝති තමේනන්තේ දේවා යවං ජානත් කෙනකු උබතෝ භාගිමුත් සද්ධාමත පඤ්ඤාමුත් ඒ ඔක්කොටම පත්තුනොත් එහෙම නැත්තම් චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්තියකටපත් වුණොත් එහෙම. ඊ දේවතාවරු දැනගන්නා අයං කෝයස්ම වූතු භාගමුක්තු. යාව යාවස කායෝ තස් තස්සරිතාවනන් දක්කින්ති දේමනුස්ස. එකට දන්නවා ශරීරයේ තියෙන කල් දෙවිවරුන්ටත් මිනිසුන්ටත් ඒ සත්වෙක් හැටියට අපවතිනවා පේනවා කියලා. එයාගේ ශරීරය නතර වෙච්ච ගමන්ම නදක්ඛන්ති දේව මනුස්සා දෙවියන්ටවත් මිනිසුන්වත් එයාව දකින්න අය හම්බෙන්නේ නැහැ කියලා. එයා එහෙම කිව්වා. කෙනෙකු පඤ්ඤා විමුක්තුනොත් ඒත් එහෙමයි කටේ දැනගන්නවයි. කාය සක්කි ඒ ඒ ඒ කතා මම කොහොම කියන්නේ හොඳ ආයෙත් පස්ස කාලෙක මේකෙත් තේරුම් ගන්න ඕන එහෙම කියමු. මේක මට අවශ්‍ය වුණේ මෙන්න මේ ටිකෙන් ඊට පස්සේ. ඒ කියන්නේ ඒකත් දැනගන්නවා මේ නැත්තම් ගමන් මාර්ගය මෙහිමයි. මේ අතු ධම්මානුසාරී, මේ සද්ධානුසාරී. ඒකට යාලා හිතනවා ඒ ටිකක් කියන්න හොඳයි. සමහර දේවතාවරුන්ට හිතෙනවා දැන් මේ ඇත්තෝ සද්ධානුසාරී, මේ ඇත්තෝ ධම්මානුසාරී. අනේ මේ ඇත්තෝ කල්යාණ මිත්‍යන් ඇසුරු කරලා තමන්ට ගැළපෙන ගැළපෙන විවේක ස්ථාන හොයාගෙන ගිහිල්ලා පංච ඉන්ද්‍රිය ඉන්ද්‍රියානි සමන්නාමේ මානෝ ඒ ශ්‍රද්ධා විරේ සති සමාධි ප්‍රඥා සමානුකූලව සකස් කරගනිමින් හරි කරගනිමින් ගිහිල්ලා තදනුත්තරම් බ්‍රහ්මචාර්ය පරියෝසානං දිත්තේ ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්ත උපසම්පජ්ජ විහෙරියන් කියලා. මේ ආත්ම භාවයේදී පරම සත්‍ය අවබෝධය ඇත්තන්ට ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා හිතනවලු. ඒවම්පි කුමාරස මොග්ගල්ලාන තේසන් දේවාන ඥානං හෝති. ඒ විදිහටත් ඒ දෙවියන්ට ඥානෙ තියෙන දැනෙනවා. මොග්ගල්ලාන හඳුරු තනින් අතුරු දහන් වෙලා ඒ ගැන සතුටු වෙලා ඒ ගැන බොහොම සතුට ප්‍රකාශ කරලා බුදුරජාන් වහන්සේ ළඟයි තොරතුරු තත්පරයක්වත් අන්ත නැතිව සිද්ධ වීම සිදු වෙන්න තත්පරයක් ඒ සත්‍ය තත්පරය කියන එක අපි මනුෂ්‍ය ලෝකයේත් එක්ක නිසා සඳහන්නේ ඒක නිසා. ඉතින් අපි මනුෂ්‍ය ලෝකේ නම් අපි ප්‍රයග් දාමු එහෙම. ඒ බ්‍රහ්ම ලෝකෙන් පුතහන් වල ගිජ්ජ කෝටේ පර්වතී පහළලා බුදුජාන් වහන්සේ ළඟට ගිහිල්ලා নমස්කාර කරලා ඒ කතා සංවාපේ සම්පූර්ණ බුදුහන්ට වාර්තා කළා. එතෙන්දී බුදුජානන් වහන්සේ මොග්ගල්ලාන හඳුන්ට මෙන්න මේ කතාව කියලා. අන්න අර අනිමිත්ත චේතෝ සමාධිය ගැන මහා කොටිත හාමුදුරුවෝ කියපු එකේ අර චිත්තහත්ති සාරිපුත්‍ර සූත්‍රයේදී. නැහි පනතේ මුග්ගල්ලාන තිස්සෝ බ්‍රහ්මා සත්තමං අනිමිත්ත විහාරින් පුග්ගලන් දේශේති. ඒ බුදු බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් හැටියට හිටියේ මට ඉරියන්න ඕනේ තිස් පිච්චෝන් වහන්සේ ළඟදී කලුරේ කළා ඒ තත්ත්වෙ. ඒ තිස්ස බ්‍රහ්ම හත්වෙනි අනිමිත්ත විහාරී පුජ්‍යලයා ගැන දේශනයක් කරලා නැහැ. කිව්වා. එතකොට මංගලං හාමුදුරුව කියනවා බුදුහන්ට ඒ තස්ස භගවා කාලෝ භාග්‍යතුන් වහන්සේ මේ තමයි එකට වෙලාව කාලේ. ඒ තස්ස සුගත කාලෝ සුගතයන් වහන්සේ මේ තමා වෙලාව යම් භගවා සත්තමං අනිමිත්ත විහාරින් පුග්ගලන් දේශික හත්වෙනි අදාව කායසක් උගතෝ භාග විමුක්ත පඤ්ඤා විමුක්ත එවිලා සක්කාය සක්ක දිට්ඨිපත සද්ධාන්සාර ධම්මාන්සාර ඒ ඒ ගැන කියලා බුදුහාම කියන හත් වෙනි එක්කනගෙන මෙයා කීවේ නැහැ කියලා. ඒතර බුදුහාම කියනවා මේ හත් වෙනි පුජ්‍යලයා අනිමිත්ත විහාරී පුජ්‍යලයා දේශනා කරනවා නම් හොඳයි භික්ෂුන් වහන්සේ වහන්සේගේ මේ දේශනාව හුම් කන්දිල මතකේ තියාගන්න ඇති කියලා. ඒතර තේනහි මොග්ගල්ලාන සුනාහි මොග්ගල්ලානේ නම් හොදට අහගන්න. මුතු මුගලන් හාමුදුරුවෝත් ඒක ඒ ඒ එච්චර හැකියාවන් තියෙන නැත්තත් මන්තික තියානොත් පුංචි කෙනෙක් තථාගතවරයෙක් ඉදිරි. ඊට පස්සේ ඒවම් බන්තේ එහෙමයි ස්වාමීන් කිව්වට පස්සේ මුගලන් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ උන්වහන්සේට මේකයි. ඉද මොග්ගල්ලාන බික්කු සබ්බ නිමිත්තානං අමනසිකාරං සියලු නිමිති මනසට ගන්න කිසිම නිමිත්තක් රූප හෝ අරූප අනිමිත්තං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති අනිමිත්ත චේතෝ සමාධේක අපි දැනට ඒ වචනේ ඉගෙන ගන්න. පස්සේ කාලේ කායි සාකච්ඡා කරමු. ඔය සාකච්ඡා කරනත් ඉන්නවනම් තවත් අහගන්න කායින් ගන්න. තර්කයට වාදයේ නෙමෙයි මේක ඉගෙන ගන්න. කොතනින්ද මේ මේ මනස තමන්ගේ නම දාලා කියන්න දැන්ට ඒ නම දාම තව අවුරුදු 30ක් විතර යනකම් සත්‍යජී මනසට මේක කොහොමද දාන්නේ අනිමිත්තං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති තමේනම් තේ දේවා එවං ජානන්ති ඒ දේවයතොට මේක දැනගන්නවා අයංකෝ ආයත්මා සබ්බ නිමිත්තානං අමනසිකාරා මේ භික්ෂුව මේ පින්නතා සියලු නිමිතීන් මනසට ගන්නතු. මනසට අපි දැන් නිමිති ගැන කතා කරලා තියෙනවා. ඔව් සති නිමිත්ත පව අතුරුදහන් වෙලයි. ආසින්චඤ්ඤායතනය දෙවිවෙන්න ඕනේ. ඒ ඒකට ඒකත් එන්නේ නැති වෙන්න ඕන. සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාදින් අර අනිමිත්ත චේතෝ විමුක්තියට ගෑවිලා යන පැත්තක් ඒක. ඒ නොකිසිවක් බව. අකින්චඤ්ඤා යතනම නෙවෙත ඒ ආයතන සත්‍යයක් නැහැ. උපාද වය දැකීමෙන් එන්නේ නිරෝධාත්මක ස්වરૂපයකට කිට්ටු කරන්න පුළුවන් තැනක් වෙනවා. උපසම්පද්දි විහෙරති. එච්චර කිට්ටු කරලා අපිටෝට යාලා හිටන අපේ වෙන අයන් ආයස්මා මේ මේ ආයස්මුතුන් වහන්සේ මේ පින්නතා තමන්ට ගැළපෙන අනුලෝමිකානි සේනාසන පරිසේවමානෝ ගැළපෙන තැන් පාවිච්චි වල ජීවත් වෙවි. කල්යාණ මිත්තේ බජමානෝ තමන්ට ඒ සඳහා දිරි දෙන උදව් දෙන ඒ ගැනම කතා කරන කල්යාණ මිත්‍රයන් මිතුරියන් ඇසුරු කරමින් ඉන්ද්‍රියානි සම්මන්නාමේ මානෝ පංච ඉන්ද්‍රියන් මේ ශ්‍රද්ධා විදේ සමාධි ඉන්ද්‍රියන් සමන්නානේ මහණෝ එකතු කරලා එකතු කරලා අවශ්‍ය තැන ගලපගෙන අරගෙන යමි. ඒ තදනුත්තර බ්‍රහ්මචාරී පරිෝසානේ දක්වාම මේ ආත්ම භාවයෙන් දකින්න හොඳයි කියලා හිතෙනවා. ඒවං කෝ මොග්ගලාන්තේ සන්දේවනා ඒවං ඥානං හොති. ඒ දිව්‍යයන් මේ ඥානෙන් මේ විදියටයි සූපාදිශේ සේවා සූපාදිශේසු අනුපාදිශේ සේවා අනුපාදිශේසු ඒත්තන්ට තේරෙනවා හැම වෙනවයි කියලා. ඒකට පළමු කාරණේ තමයි සත්‍යාවෝධ මාර්ගයේදී අපතණි නෑ. අපතණි නෑ. ඊළඟ දෙවියන්ට පින් දෙන්නේ කොහොඳ පින් දෙනවා කියන්නේ ඒකට සූපත් ඒකට සතුටු වේවා මේ ආධ්‍යාත්මික ලෝකයේ පිළිබඳව කියලා. ඊළඟට දැන් අර කලින් සූත්‍රයේදී මහා කුටි තර්කයේ මේ අනිමිත්ත චේතෝ සමාධිය ඒ දක්වා ගිහිල්ලා දැන් ඒ කියන්නේ නිබ්බානේ ඉව අල්ලලා එයත් ආපහු ඒ මාර්ගයෙන් පිටපණින් ඉඳ තියෙන. එච්චර දුරකට ගිහිල්ලා. කල්යාණ මිත්‍යන් නැති වුණොත් නපුරු ඇසුරට වැටුනොත් දේශපාලනයට වැටුනොත් කතා බහ කරගෙන ඉඳ පටන් ගත්තු මේ මේ කතා කරන්න ඔහුටමයි කියාගන්න ආපහු ඒ තත්ත්වයට යන්න පුළුවන් ආපහු සාමාන්‍ය ඉන්ද්‍රිය සංවරයන් සීලයන් අත්‍යවශ්‍යංගයන් ඒවා අභිවිනේ ඒ අභිවිනේ අර අන්තිමදී කල්යාණ මිත්‍රා කිව්ව හැටියට කතා කරුත් එමත් එමෙතින් මේ මාර්ගයේදී චරණ ධර්මයන් සේමිය කතා කරගෙන ගියාම අර නොකිසීවෙක් බව තමන්ටම තේරෙනවා. ප්‍රතිපදා මාර්ගයක් විතරයි. කියලා තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට අර කෙලෙස් නැති වෙනවා කතාවේදී එනකොට මතක තියාගන්න දිට්ඨියත් කෙලෙසයක්. දිට්ඨිය අඩුයි දැන්. නිසා තෙලස් බරිතයි කියලාම තමන් ජජ් කරන්න එපා. සීලබ්බත අඩුයි. ඒක සීලබ්බතේ කෙලේශයක්, සීලබ්බත පරාමාස කෙලේශය. විචිකිච්ඡාව කෙලේශය. ඒවා අඩුයි දැන්. ඒ නිසා ඒ අඩු නිකලස් තත්ත්වයන් ගැන අඩු කෙලස් තත්ත්වයන් ගැන හිතලා ධර්මයෙන් ආනන්දයක් ඇති කරගන්න ඕන. ඒකට ඔය තනිසව සම්පූර්ණ ස්කිල්ෆුල් ප්‍රයිඩ් එකක් තියෙන්න ඕනේ. තමයි ස්කිල්ෆුල් තත්ත්වය කියන්නේ. කුසල කුසල ඡන්දය කියලා කියන්නේ. ඒ කියන සතුටක් ඇති කරගන්නත් ඕනේ ඒකට. ඒ නිසා කෙලස් අඩුයි සමහර ඒවා අපිට. දිට්ඨි, සිලබත පරාමාස විචිකිච්ඡා ඒවට ආයිබුවන් කියන தත්ති ඉන්නේ. දිට්ඨියක් හැටියට පංච උපාදානස්කන්ධය දකින්න. සම්පූර්ණ තේරෙන්න දෙන්න පුළුවන්. නමුත් මේකේ යෑමක් පමණයි තියෙන යන්නෙකු නෑ. කැරකිල්ලක් තියෙනවා කැරකෙන්නෙකු නෑ. රවුම් ගැහිල්ලක් තියෙන රවුම් ගහන්නෙකු නෑ කියලා. ගහන්නෙකු ගහන්නේ එක් කවුරුන්නු නෑ කියලා. ඒ ඒ දිට්ඨි ජාලයෙන් මිදෙන එක ගැන සතුටු වෙන්නට. සම්මා සම්බුදු සරණයි ඒ ගැන කතා කරන්න පුළුවන් නම් කතා කරන එක හොඳයි. බොහෝ ඇත්තන්ට උදාර අදහස් තියෙන අපි කැමති වහන්නට සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට මහා මුග්ගල්ලාණන් වහන්සේට යනුපාදිශේ සත්වරපත් වූ වික්ෂුණීන් වහන්සේලාට නමස්කාර වේවා සාදු සාදු සාදු හොඳයි චිත්ත මහත්මිය මම ඔබතුමිට යොමු වෙනම් තෙරුවන් සරණයි හැම දිනටම තථාගතයන් වහන්සේට নমස්කාර වේවා උන්වහන්සේගේ ඒ ධර්මස්කන්ධය අපිට තේරුම් ගන්න අවබෝධ වෙන්න අවශ්‍ය මාර්ගය ගැන තමයි සත්‍යජිතම අපිට පැහැදිලි කරේ. එතනදී සත්‍යජිතමනි අපි මෙතන රැස් වෙලා ඉන්න කල්යාණ මිත්‍ර හැම දෙනාම භාවනාය භාවනානුයෝගීන් නිසා මම හිතන්නේ හැමදෙනාම භාවනා කරන අය හැමදෙනාම මේ සත්‍ය සොයන අය එතකොට අර අපි කතා කරපු අර හරකේ කනුවට බැඳලා ඉන්නවා කියන එක අපි සම්මුතියෙන් අපි තේරුම් ගත්තනේ දැන් අපි කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ඉන්න මොනේ ඒ ආශ්‍රයෙන් අයින් වුණු ගමන් අපේ මනස නැවත විනාශ වෙනවා කියලා. එහෙම නැත්නම් කොහොම හරි මනස දූෂණය වෙනවා කියන එක. ඒක අපි දන්නවා. ඒක අපිට හොඳට තේරෙනවා. නමුත් අපි මේ දේ භාවනාවකදී භාවනාවේ ප්‍රත්‍යක්ෂයකට ආවොත් අපිට ඒදී අපිට නැවත නැති වෙන తত্ত্বය ඒ කියන්නේ ඒක අර ගලේ කෙටුව හා සමානව පවතින ඉඩ තියෙනවා කියන එක තේරෙනවා. එතකොට දැන් මේ තථාගතයන් වහන්සේ අපට ප්‍රතිපදාවේ බොහෝම ලස්සනට කියලා තියෙනවා මේ හැම දිහාමම දුවන හිත මේක එක තැනකට ගන්න නම් ගන්න හොඳම තැන තමයි අපේ කය. නම් මේ කයට යොමු හිත අපි කයට යොමු කරගත්තාම අපිට තේරෙන්න ගන්නවා මේ අපිට මේ දැනෙන බව එහෙම නැත්නම් අපි විඥානය කියන ඒ වචනේ පාවිච්චි කරුති මේක අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වෙනවා. අනින්ද්‍රිය ප්‍රතිබද්ධයි කියලා කිව්වේ අස්කන්නාසා දිව ශරීරය ආදීන්ගෙන් එන අරමුණු නොගෙන ඇත්තටම ඇතුළට යොමු වෙන්න ගන්න ගතියක් එන්නේ අපි මේ හරක කණුවේ බැන්දොත් එහෙමනම් මේ කණුව හා සමානයි නේද මේ ආනාපානයට සතියෙන් හිත බැඳ තැබීම කියලා. එතකොට අනේ ඒ මොහොතක ඒ ආනාපානය ඔස්සේ අපි කියනවා දැන් මෙවැනි හිතකට පළවෙනි ධානය දෙවෙනි ධානය ආදී වශයෙන් ඒ ඥාන තත්ත්ව ඇති වෙන්න පුළුවන් කියලා. ඇත්තටම කියනවා ඉස්සර ওই වචනට තුඟක් බය කෙනෙක් මේ කතා කරන්නේ. නමුත් භාවනාවේදී අපි හොඳ විදර්ශනා ඥානයකින් දැනග වෙනුනොතින් අපිට මෙන්න මේ විදිහට මේ ගොනා මෙහෙම මේ කණුවේ බැඳලා තිබ්බට මේ ගොනා නිතරම පණින්න බලනවා එළියට. නිතරම ඉන්ද්‍රියත් එක්ක ප්‍රතිබද්ධ වෙන්න බලනවා නිතරම. එහෙම නැත්නම් අපි දන්නවා එකපාරට මේ ඉන්ද්‍රිය එක්ක ප්‍රතිබද්ධ වෙන්නේ නැත්තත් මනෝ විඥානයත් එක්ක මනසෙන් අරමුණු ඇදගෙන ඒවත් එක්ක සන්තෝෂ වෙන්න ගන්න ගතියක් අපිට තේරෙන්න ගන්නවා. මේ භාවනා යොනු යෝගයෙන් සමහරක් වෙලාවට මේ විදිහට රිට්‍රීට්ස් වලදී විස්තර කරනවා. දැන් මෙහෙම ඉඳලා මේ ඒකාග්‍රතාවයකට හිතපත් වෙනවා. එහෙම නැත්නම් මේ ආනාපානය තුලම හිත තැන්පත් වෙලා දැන් අර එළියට පැනීම නැහැ. දැන් මේ ගැනම මේ දෙසටම යොමුණු හිතක් ඒකාග්‍ර වූ සිතක් පවත්ත ගන්න පුළුවන්කම තියෙනා කියලා. ඔවැනි හිතක් ඇත්තටම තව දුරටත් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනකොට සමහර යෝගීන් විස්තර කරනවා මෙහෙම කිසිම දෙයක් නැති තැනක මට ගිය බව තේරුණා මෙච්චර වෙලාවක් ගත වුණු බව දන්නේ නැහැ. ඇහැරුණාමයි දන්නේ මෙච්චර වෙලාවක් මම මේ භාවනානුයෝගීව හිටියා නේද කියලා. එතකොට ඒ එවැනි එවැනි වෙලාවකදී එවැනි යෝගීන් නගන ප්‍රශ්නයක් තමයි ඉතින් දැන් මම මොකද කරන්නේ? මේකෙන් පස්සේ මම මොකද කරන්නේ කියන එක. එතකොට හුඟක් වෙලාවට ගුරුවරු දෙන අවවාදය තමයි දැන් එවැනි තත්ත්වයක් වෙන්න ඕනේ කියලා හිතෙනවා මේ චේතෝ දැන් අපි කතා කරපු චේතෝ විමුක්තිය නෙමෙයි චේතෝ සමාධි තත්ත්වය අනිමිත්ත චේතෝ සමාධි තත්ත්වය එවැනි දෙයක් වෙන්න ඕනේ කියලා තමයි හිතට ආවේ ඒ මොකද ඒ සමාධියට ගිහිල්ලා ඉන්න පුළුවන් උනත් ඒ සමාධියෙන් එළියට ආපු හිතට නැවත නැවත ඒ தත්ත්වයේ හිටියේ නැත්තම් ඒ සිත නැවත පිකිලිතු වෙන්න පුළුවන් කියන එක ඒක භාවනා නියෝගයෙන් විදිහට හුඟක් අය දැකලා තියෙන දෙයක් ඊළඟට භාවනා නියෝගින් කතා කරන කියන දෙයක්. නමුත් අපි තථාගතයන් වහන්සේගේ ධර්මයත් එක්ක කල්පනා කරනකොට උන්වහන්සේ අපිට කිව්වා මේ විදර්ශනා වඩන්න විදර්ශනාවෙන් යම්කිසි කෙනෙක් එවැනි මනසකට පත් වෙනකොට අන්නේ එතන අර අපිට මේ පදුශ්‍රී මහත්මයා ගෙන ආපු තැන මේ එවැනි තැනකට මොකද පොට්ටපාද සූත්‍රයේ සඳහන් වෙනවා අபிසඤ්ඤා නිරෝධය කියලා දෙයක්. ඒ අபிසඤ්ඤා නිරෝධය කියන්නේ සංඥාවේ අග සංඥග්ගය කියලා හඳුන්වනවා ඒ සංඥාවල ඉතාමම සුකුම தත්වෙට ගිහිල්ලත් එතනත් සිදුවෙන්නේ සංස්කරණයක්මයි කියන එක නොදැක්කොත් කෙනෙකුට අර ආත්මීය සංකල්පේ නැවත එන්න ඉඩ තියෙනවා. නමුත් විදර්ශනාවෙන් දැකගෙන යන ගමනකදී එවැනි මනසකට සිදුවෙන පරිවර්තනය වෙනවා ඇත්තේ මේ Nirodha දැක්කහම ඒ Nirodhaයට ඒ විදර්ශනාවේදී මෙන්න මෙතනදී මොකද පොට්ටපාද සූත්‍රයේ අවසානයේදී කියනවා මේ චේතනාව මහා කරදරයක් මේක ලෙඩක් මේක උලක් එහෙම කියලා වගේ මට මතක යම් කිසි දෙකේ මේක නැත්තම් හොඳයි නේද කියන ඒ චේතනාවෙන් තොර සංකාරවලින් තොර සබ සංකාර தත්වයකට මනසපත් වෙන ගතියක් උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ කියලා තමයි තේරුම් අරන් තියෙන්නේ. එතකොට එවැනි තත්වයක පවතින මනසකට ඒක විදර්ශනාවෙන් යන ගමනක් මිසක් එහෙම නැතුව අර අනිමිත්ත චේතෝ සමාධිය පමණක් ඇති කරගෙන ලබන විමුක්තියක් ගැන කතා කරන්න අපහසු බව. මොකද විමුක්තියක් වෙන්න නම් අපි යථාභූත ඥානය ඇති වෙන්න ඕන. යථාර්ථය දකින්න ඕනේ. සත්‍ය අවබෝධ වෙන්නම ඕනේ. එහෙම නොවුනොත් අපිට නැවතත් අපි අර හොද හොද මඩේ දානවා කියන කතාවම තමයි සිදු වෙන්න පුළුවන්. මොකද අර තත්වෙට යන්න පුළුවන්. නමුත් එයින් එළියට આવහම එවැනි මනසකට නැවත ඒ තත්වයට ගියොත් එහෙම ඉන්න පුළුවන්කම තිබුණට ඒ ගැන විදර්ශනාවෙන් නොදකපු නිසා ඒ විදර්ශනා භාවනාව ඇත්තටම ක්‍රමක්‍රමයෙන් දියුණු වෙන ඒ මනස විදර්ශනාවෙන් නොදැකීම නිසා ඇතිවෙන විමුක්තිය ඇතිවෙන්න විදියක් නැහැ. ඒ විමුක්තිය ඇති වුණු මනසකට උන්වහන්සේ කියනවා මේ මනස දන්නවා විමුක්තිය ඇති වුණා කියන බව දන්නවා කියලා. එහෙමනම් ඒ අනිමිත්ත චේතෝ සමාධියත් අනිමිත්ත චේතෝ විමුක්තියත් කියන එක විදර්ශනාව මත පදනම් වූ සමාධියක් කියන එක තමයි සත්‍ය ජීතුමනේ දැනට තේරුම් අරන් තියෙන්නේ. කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්වලා දෙන්න කියලා. තේරුවන් සරණයි. එතෙන්දී අනිමිත්ත චේතෝ සමාධි අනිමිත්ත චේතෝ විමුක්ති දෙක එකක් හැටියට හිතුවාද මා දන්නේ. නැහැ සත්‍යජිතනි මෙහෙම වෙන්න ඉඩක් නැහැ ඇත්තටම මොකද ඔව් එහෙම වෙන්න ඉඩක් නැහැ තෙරුවන් සරණයි පුදුසන්න ඒ අනිකුත් කල්යනා මිතුරන්ට තාස්සා තියෙන එක තේරෙන්නේ දැන් සත්‍යතුමානි කට්ටිය තව ප්‍රශ්න නැහැ වගේ සත්‍යතුමාන් සත්‍යතුමාට මෙන්නම් මේ දැන් මේ චිත්‍රාමාත්මියේ පැහැදිලි කරපු කාරණාවන් පැහැදිලි කරන්න ඉස්සෙල්ලා මම අහන්න කියලා ප්‍රශ්නයක් හිතුවා නමුත් මම හිතන්නේ චිත්‍රා මහත්මියගේ පැහැදිලි කිරීම ඒක බොහෝ දුරට පිළිතුරුකුත් උනා එකතකින් කියලා. මම අත්‍තරම ඉස්සෙල්ලා කතා කරපු වෙලාවේ මම කිව්වා තව පොඩි ප්‍රශ්නයක් වගේ යොමු කරන්න කැමතියි කියලා. ඒ කාරණාවට සම්බන්ධ කරගන්න පුළුවන් හැබැයි වෙලාවක් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි ඒක පසුව තියාගමු කියලා. විනාඩි විනාඩි 3ක් තියෙනවා තුමාට. හොඳයි. සත්‍යතුමානි මම කතා කරනදී මම අර කිව්වා දැන් සීලය කියන දේ ඉස්මතු වුණා කියලා මේ සාකච්ඡා පුරාමත් නමුත් ඊපෙද අපි සිතුවිලි පුරාත් එතකොට මේ අහපු දේශනාවක මාතර හම්දුරගෙන් නානා හම්දුරගෙන් එතකොට ඒකේදී කියුණා අර විවිධ පුද්ගලයන් විවිධාකාරයට සතාගේ දේශනාව සිද්ධ වෙලා තියෙනවා කියලා එක සති සම්පජාන ගැන කියපු දේශනාවේ සතියට වන්නේ සති සම්පජානයේ පත්‍ය වෙනවා හිරියොත්ප්පේට ඒ වගේම හිරියොත්ප්පේ පත්‍ය වෙනවා ඉන්ද්‍රිය සංවරයට ඉන්ද්‍රිය සංවරයේ පත්‍ය වෙන්න වෙනවා සීලයට කියලා වගේ මම ගත්තේ මම ගත්ත විදි වෙනසක් අත්පොඩක් තියෙනවා දන්නේ නැහැ එතකොට මේ මම දැන් මේ සීලය ඉස්මතු වෙච්ච හින්දා තමයි මට ඒ විදිහට ආවේ. එහෙමනම් මේ සීලය සීලයත් හේතු ප්‍රත්‍යයෙන් සිදුවෙන ක්‍රියාදාමයක් හැටියට ඇති ඇති විය හැකි දෙයක් ඇති කරගත හැකි දෙයක්. එහෙමනම් ඒකට හේතු ප්‍රත්‍ය හේතු මූලික ප්‍රත්‍යක් හැටියට සති සම්පජානය ප්‍රවත්වීම කියන කාරණාව. එතකොට මේ පිළිබඳව මට අවධානය යොමු කරගන්න එහෙම වුණා. එහෙමනම් මේ සති සම්පජානය පවතිනවා කියලා කියන්නේ දැන් අපි දැන් සත් මේ චිත්‍රමාත් මේ පැහැදිලි කර භාවනාවක් තුල ඒක ආදී. නමුත් භාවනාවකින් බැහැරව පවා අපි මේ සතිය සහ සම්ප්‍රඥානය පවත්වීම තුල කියන්නේ මේ අපි මේ කරන්නා වූ කාරණා නිසා ඇතිවෙනා වූ ධර්ම ධර්ම පිළිබඳ ඇති අවබෝධය දැනගෙන ඇති දේ මේ දිනදා පැවැත්ම තුළම අපි යොදා ගන්නවා නම් මේ කියලා එතකොට ඒ ඒ හේතු වෙනවා පැවැත්ම තුල හිරියොත් අපේ පැවැත්මට කියලා. ඒ කියන්නේ එහෙමනම් හැම වෙලෙම යෝනිසෝ මනසිකාරයෙන් සිත පැවැත්මකොට දන්න දේවල් යොදාගෙන තමන් කටයුත්තක් කරන්න ඉස්සෙල්ලා කිස් කායික වාචික මානසික සංස්කාරයක් කරන්න ඉස්සෙල්ලා එහෙනම් අපිට මේක උපකාර වෙවි හිරියොත් අපේ පැවැත්මෙන්. ඉතින් ඒ අනුව ඒක හේතුවක් වෙවි ඉන්දිසත් නුරේට එහෙම සීලය වේවි කියලා වගේ අවබෝධයක් තමයි හිතුනේ. ඉතින් ඒ විදිහට හේතුපත්‍ය සම්බන්ධයක් පේනකොට මේ මේ සබ්බ නිමිත්තන අනිමිස්කාර කියන தත්ත්වය ගැන කියනකොට මට ආවා මේකට මොකක්ද එහෙමනම් ප්‍රත්‍ය කියලා. ඉතින් මේකට මොකක්ද මේ ප්‍රත්‍ය කියන එකට මම හිතන්නේ චිත්ත මහත්මයකින් පිළිතුරක් වගේ යමක් ලැබුණා. සත්‍යතුමන්නේ නමුත් මම සත්‍යතුමාට අවසන් වශයෙන් ඒක ප්‍රශ්නයක් ඇටියෙම නැවත යොමු කරන්නම්. අපි අර හේතුපත්ති ගැන විදිහට හිතුවා හිතුවා එහෙනම් එවන් හිතකට කොහොමද ගන්න මේ සබ්බ නිමිත්ත අනිමිස්කාර කියන දේ ඵලයක් නම් ඒකට හේතු උපස්ප්‍රත්‍ය විදිහට කොහොමද ගොඩනගිය ගොඩනගිය යුතු යන්නේ දැන් බුදුචාන් වහන්සේට নমස්කාර වේවා ඕ ඒ ගැන හිතලා කියනවා මිසක් තථාගතයන් වහන්සේ කොහොමද කිව්වේ කියන කියන්න දැනුමක් දැනට නැහැ දැන් අනිමිත්ත චේතෝ සමාධි කියන වචනේ කියන්න කලින් තිබුච්ච වචෙන් තමයි සබ්බ නිමිත්තානං අමනසිකාර. එතකොට සබ්බ නිමිත්තානං අමනසිකාරා කියන එක තමයි අනිමිත්ත චේතෝ සමාධිය කියන එකට උදව් වෙන්නේ. ඒ මානසිකාර කියන එක මනසට දා ගන්නවා කියන අද මන මෙනෙහි කරනවා කියන වචනට වඩා මනසට ඇතුළු කරනවා චේතනාපූර්වක ඇතුළු කරනවා කියන වචන තේරුම් ගන්න. එතකොට හරියනවායි. චේතනාවක් එක්ක දැන් පස්ස වේදනා චේතනා මානසිකාර තියෙනවා චේතනාවෙන් තමයි කියන මානසිකාර කරන්නේ. මේ මානසිකාර කරන ස්වરૂපේ පහු කරගෙන ගියාම අනිමිත් වෙනවා. දැන් අර ශුන්්‍යත අපනිහිත අනිමිත්ත චේතෝ විමුක්ති තියෙන්නේ ඒ වගේ අනිමිත්ත චේතෝ විමුක්තියේදී එයාට අහවල් දේ කියලා කියන්ට මොකද්ද කියන්නේ කර්මස්ථානයක් නේ අර දැන් අර කිව්වේ කල්යාණ මිත්‍රිකව සංඛාරයන් අනිච්ච දුක්ඛනාත්ත වශයෙන් යනකොට පටිනිෂ්ඨ සග්ගානුපස්සනාව එනකොටම ඒ අර දුර සංඥාව අයින් වෙනවා කියලා අපි පසුගිය සත්‍ය කිව්වේ. එතකොටම අනිමිත්තය එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අනිමිත්ත කියන්නේ සබ්බ නිමිත්තානම් අමනසිකා මනසට ඇතුල් කරන්නේ අමන මනසිකාර අමනසිකාර කිව්වේ ඒකයි. මනසට දාගන්න නිමිත්තක් නැතු යනවා එයාට. අර මම අතුරුදහන් වෙලා යන. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම සමුදේ වය ධම්මානුපාසී. ඒ ගෞරවනීය විසුණු වහන්සේලාට ගෞරවය පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව අතුරුදහන් වෙනවා කියන්නේ. ඉතිරි නැතිවම අතුරුදහන් උත්තාපටි අවිත් අහුත්වා සම්භෝති සුත්තාපටි හුත්වා පටිවිනේති එතන තමයි නාම රූපත්වය දකින්න පුළුවන් වෙන්නේ. ඒ නාම රූප ඇති වෙන්න විදියක් නැහැ ඒ මාර්ගය ඉදිරියට උනොත්. අර සූර්යයක් කරකෙන්න දෙන්නේ දෙකක් තියෙන්න ඕනේ කියලා කියන ලණුවක් අඹරන්ට දෙන්නේ අඹරෙන්න ඕනේ කියලා. ඒ ලණු පොටවල් ටික ගන්න අඹරෙන්න දෙමින් එහාට යන්න. ඒක සිද්ධ වෙන්නේ තෙන්දී. එතකොට අර සති සම්පජාන කියනකොට ඒක ඒක තමන් මාර්ගය මතක් කර දීමක් කරනවා. අත් එතෙන්දිත් වෙන්නේ ඔය සති සම්පජාන අවසාන తත්පරය දක්වා තියෙනවා කියලා අපි ඉගෙන ගන්න. එයාට මේ පොට්ටපාද සූත්‍රය අපි ඉගෙන ගත්තා. එයාට සත්‍ය එයාට සත්‍ය එනවා මෙතෙන්ට මේක දිනනවා කියලා. නමුත් පවතින තත්වයක් තියෙනවා නේද කියලා ඇතෙනවා. ඒකෙනුත් අයින් වෙනවා. මේ සති සම්පජානේ මුලින්ම වගේම සීලයට උදව් වෙනවා වගේම අවසාන තත්වයටත් ආවෙනවා. එන් විමුක්තස්මි විමුක්තමිති ඥානං හෝති කියනකොට ති පහළ වෙන්නේ ඒ සති සම්පජානයේ අවසාන එළිය වැටිල්ල. හිරියොත් තප්පයට උදව් කරනවා වගේ මේ ගිහිල්ලා වෙන තත්ත්වයට ගිහිලා විමුක්තස්මි විමුක්ත මිති ඥානං හෝති කියන තත්ත්වයට එනකොට ඉන්නේ තේපත් ඒකට සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධින් පුසති ඒතකොට චේතෝ සමාධියක් එතකොට එන්නේ චේතෝ සමාධියක් යාට හැබැයි සති සම්පජානේ තියෙනවනේ වඩා ලේසි මොකද විමුක්ති මොකේකට කිට් විමුක්ක මොකේකට කිට් වෙලා ඉන්න නිසා පුදුසරණයි අපි අවසන් කරමු ආයි දවසේ කතා කරමු ඇත්තත් ඒකෙන් හිතන්න ඇත්ත කොච්චර හොඳ දේවල්ද කියන්නේ කියලා ස්කිල්ෆුල් ප්‍රයිඩ් එක ඇති කර ඇති වෙනවා නම් හොඳයි තමන් ජඩ්ජරන් ගැන නෙවෙයි නමුත් Tamanට තේරෙන්න ඕන අපිට තේරෙන්න අපි ළඟ ෆ්ලෑෂ් ලයිට් තියෙනවා කියලා. අනිත් අය කවගේ ෆ්ලෑෂ් ලයිට් ගියොත් එහෙම අපිට පුළුවන් අපේ උදව් කරන්න ඒ වගේ තත්ත්වයක් එනවා. සම්මා සම්බුදු සරණයි. දිව්‍යන්ත දේවතාවයන්ට දෙහපතක්ම වේවා. අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි පිරිසුදු සිතින් හොඳ පැතුම් රසක් අධිෂ්ඨාන රසක් කරමු. මේ ජීවිතේ මේ භවයේ මේ සෘතව පෝෂණය කළ හැකි සංසාරික බහපත්ම සූපත් වේවා. පියානන්ද පරුමයාත්ම දකිත්වා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමඟ තවදුරටත් භාග්‍ය සම්පන්න හා වාසනාවන්ත වේවා. සති සම්පජන්න්නේ හැම විටම පවතින්න සුදව්වක් වේවා. සසර ප්‍රයත්නති තුරුදාර් ගති ප්‍රයත්තුම් ඇති මිත්‍යම් මිතුරයන් ඇසුරු කරන ලැබීමෙන් අපේ සති සමාධි ප්‍රඥා වැඩි ලෝකයට උදව්වක් වශයෙන්ුත් අපේ මුක්ති වාසය සඳහාත් පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවායි අදිස්ථාන කරමු ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුද්ධ සරණයි තථාගතයන් වහන්සේට ඒ මහේශාක්‍යෝ මහානුභම් සම්පන්න වූ මහා සිව් සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් ප්‍රණාමය වේවා වන්දනා වේවා নমස්කාර වේවා සම්මා සම්බුද්ධ සරණයි සාදු සාදු පුරුවන් සරණයි සාදු සාදු